දෛ ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි ධර්ම දේශන ආරම්භ කිරීම සඳහා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒව මේව කෝ පහාරාදගයන් ධම්ම විනයෝ බහුරතනෝ අනේක රතනෝ తත්‍රිදං රතනානි සේයති දං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදානා චත්තාරෝ ඉද්ධිපාදා පංචේන්ද්‍රයානි පංච බලානි සත්තබොජ්ජංගානි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තීති <coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පහරාද සූත්‍රය ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන එන ධර්මදේශනා මාලාවද 12 වෙනි දේශනාවයි අපේ වැඩමුළුවේ 13 වෙනි දවසයි. ඉතින් අපි මේ වෙනකොට මේ පහරාද අසුරින්ද්‍රයාගේ කාරණා පෙළ ගැස්වීම අනුව සර්වඥාන්සේ අවස්ථාව අරගෙන මේ ශාසනයේ තියෙන ආශ්චර්ය අద్භූත ධර්ම තේරුම් ගනිමිනුයි ඉන්නේ. ඒ අනුව ගත කරන මේ යෝගී ජීවිතය අභිරමණය කිරීමට කාරණා අපි කිතු කර ගන්න. ඒ අනුව හත්වෙනි කාරණා වශයෙන් පහරද අසුරේන්ද්‍රයා ඉදිරිපත් කළේ මහා සමුද්‍රයේ පවතිනා වූ බහුරත්නෝ අනේක රත්නෝ කියන විදිහට බොහෝ වටිනා වස්තු රත්නයන් විවිධ ආකාර රතනයන් පවතින හැටි ඒ අනුව සරුවච්චන් වහන්සේ උපමාවෙන් උපමේයට සම්බන්ධ කරන්නේ මේ සරුවච්චන් දේශිත ධර්ම විනයත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ආදී ඒ ප්‍රතිපදාවන් වලින් එකක් නෙමෙයි එක රතනයක් නෙමෙයි බහු රතනයි විවිධ දේශනා විලාස තියෙනවා අනේක විදයි ඒක මේ එකම දුප්පත් වෙච්ච කිට්ටු වෙච්ච එක ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ විවිධාකාර ක්‍රම තියෙනවා මේ ශාසනය සාක්ෂාත් කර ගැනීමේදී නැත්නම් ඒ ශාසනයේදී ගත කරනකොට එයි අභිරමණය කිරීමට. ඉතින් ඒ සඳහා ප්‍රසිද්ධව පවතින සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉදිරිපත් කළත් අපේ තිබුණ මේ ප්‍රායෝගික වටිනාකම සලකලා අපි ඊට සමාන්තර නමුත් වෙනස් පාරකිනුයි ගියේ සත්‍ය විසුද්ධි ක්‍රමයට නැත්නම් නාමා විදර්ශනා ඥාන දිගේ. ඉතින් ඒ කරනකොට අපි උත්සාහ කළේ පුළුවන් තරම් මේ සරුවචනාංශය ඉදිරිපත් කරපු කාරණාව ඉස්සරහින් තියාගෙන අපි මේ යෙදී ගත කරන ජීවිතයට කොච්චරක්නම් ඒ ධර්ම කරුණු ඒ රත්නයන් ඒ විවිධාකාර වූ රත්නයන් කිට්ටු කරගෙන අභිරමණය කිරීමටයි ඉතින් එතනදී මේ සාක්ෂාත්කරණය නැත්නම් මේ ධර්ම තමන් රස වින්දනය නැත්නම් තමන්ගේ ලං කර ගැනීම පුදුම පටිච්ච සමුප්පන්න ක්‍රමයකට සාපේක්ෂ ප්‍රායෝගික ක්‍රමයකට යන්නේ නිසා හරිම අමාරුයි තර්කයකට දාලා හෝ එක ක්‍රමයකට මේක අල්ලගන්න ඒ නිසා මේකේ ඒ පැත්ත මේ පැත්ත දම දම හපහපා විවිධ ක්‍රමවලට රස බලන්න වෙනවා එහෙම නැත්නම් එimhe අපි පටු වෙන තත්වයකටපත් වෙනවා ඉතින් සරුවචන් ආංශේලිට මේ සම්බන්ධව දේශනා කරන්න යෙදිච්ච සිද්ධියක් සඳහන් වෙනවා ඒක අකරතැබ්බයක් වගේ පේන්න තියෙන නමුත් අපිට ඉන්න තැනට ඒක උදව් වෙයි කියලා හිතලා මම හිතුවා ඒක සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරගෙන අපිට මුහුණ පාන්න වෙන ප්‍රශ්නේදී අපි කොහොමද මේ ධර්ම කරුණු අනේක රතන බහු රතන කියන එක ප්‍රශ්නයක් කර නොගෙන ඒක ප්‍රයෝජනීය සලකලා සාපේක්ෂව කොහොමද අපි යොදාගන්නේ කියන එකට නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරගන්න. ඒකෙදී සරුවචන් වහන්සේ ඒ චංකි කියන ගමේ වනසණ්ඩේ ගත කරද්දී ඒ ගමේ ගම්දිටුවා චංකි නම් බ්‍රාහ්මණෙක් නැත්නම් කොසල් රජුරුවන්ගෙන් ගම්වරයක් දිනාගත්ත ප්‍රසිද්ධ බමුණෙක් ඒ බමුණ බුදුරජාන් වහන්සේ කෙරේ පහදිනවා පහදලා ਸਰවචනාංශේ බඳින්න මිනිස්සු යනවා දැකලා මමත් යන්න ඕනෑයි කියලා හිතක් ඇති කර ගන්නවා. එදා ඒ බමුණු ගමේ සම්මන්ත්‍රණයක් තියෙන දවසේ මේ බමුණට <coughs> බාල නමුත් වැදගත් බමුණු 500ක් විතර එකතු වෙලා ඉන්න අවස්ථාවක්. ඉතින් චාන්කි බ්‍රාහ්මණයා ਸਰවඥාන්සේ දකින්න කැමැත්ත අනිකුත් ඒ ආගන්තුකව පැමිණිච්චි ප්‍රධාන බමුණන්ට දැනුම් දුන්නා මේ සියලුම දෙනා විරුද්ධ වෙනවා මේ වගේ ඉහෙනයකට පැහිච්ච බමුණන්ගෙත් බමුණන් වෙන වගේ කෙනෙක් මේ තරුණ වයස ගත කරන කළු නිල් කෙස් තියෙන තාම තරුණ වයසේ පසු වෙන ශාස්ත්‍රීය කුලවන්ත බවත් ගෞතමයන් වහන්සේ බලන්න යන්න එපයි කියලා. ඉතින් කොහොම නමුත් ඒ චංකි බ්‍රාහ්මණයයි තාමත්ම ලස්සනට ඒ සියලු දෙනාගේම අදහස් මැඩගෙන සියලු දෙනා නතු කරව ගන්නවා සරුවචනන්සේ දකින්න යන්න. ඉතින් ඒ සරුවචනන්සේ දැකලා කතා සල්ලාප ඇති වෙනවා. ඇති වෙනකොට <clears throat> ඒ බමුණු සමිතියේ ඉන්නවා පැහියෙක් ඒ නැත්තම් මේ උන්කාත්ම කුශාග්‍ර බුද්ධිමත් තරුණම බමුණෙක් ඒ කෙනා අතරමඟදී ඒ බමුණන් සර්වඥාන්සේ වැඩි හිටියන් සාකච්ඡා කරද්දී අතරමැදි ප්‍රශ්න නගනවා. ඒක සර්වඥාන්සේ කියනවා ඔබ ධර්ම දැනගනින් මේ වැඩි හිටියෝ කතන කතා කරන වැදට අතුරු කතා හිරන්න එපා එනත්තම් කියන පැහැින් නැතුව හිටපන් කියලා. ඉතින් ඒකෙදී අර බමුණන්ට ටිකක් අපහසුකටපත් වෙන. ඒකට චංකි බ්‍රාහ්මණයා කියනවා සරුවචන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ මේ තරුණ පෙනුවන් තිබුණාට මේ කාපටික කියන මේ බමුණා ත්‍රිවේද පාරගෝ අන්තිම දක්ෂ කුසాగ්‍ර බුද්ධිමත් ඒක නිසා මම හිතනවා එයාටත් පුළුවන් කියලා මේ වැඩිහිටියෝ කතා කරන වෙලාවදී ප්‍රශ්න ගන්න කියලා ඒ අර කාපටික බ්‍රාහ්මණගේ ආත්ම ගෞරවය රැක ගන්න චංකි බ්‍රාහ්මණය කතා කරනවා කතා කරපුවම සර්වඥාන්සේ කියන එකට වෙලාවක් එයි. එයා ඒක දැනගන්න ඕනේ වෙලා වෙනකන් කියලා වගේ ඉඟියක් කරලා අර ප්‍රශ්න ඉවර කරලා සර්වඥාන්සේ අර කාපටික බමුණගේ මුණ දිහා බලනකොට එයා දැනගන්නවා මම පැන හැර වැඩි දැන් සර්වඥාන්සේ මගේ <clears throat> මට වාරයක් දෙනවයි කියලා. ඒ වෙලාවේදී ඒ බමුණා ඇත්තටම බොහොම අවංකව කියනවා ස්වාමීන් වහන්සේ අපි මේ බමුණු ධර්ම ඒ විනය ඉතාමත්ව සද්ධාවෙන් රකින්නේ. ඒවා පිළිබඳ අපි කවදාකවත් සැක කරන්නේ පුදුම සද්ධාවකින් කරන්නේ. නමුත් ඔබ වහන්සේ ඊට හාත්පසින්ම වෙනස් මේ බහු රතනයන් අනේක රතනයන් ගැන කතා කරනවා. ඔබ වහන්සේ වගේ පිටේ ඉඳලා බලන කෙනෙක් අපි මේ විදිහට කැප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් සද්ධාවෙන් මේ විදිහට බමුණු ධර්ම ගත කිරීම පිළිබඳව අපි ගැන දක්වන්නේ මොන වගේ මතයක්ද කියලා. ඉතින් සර්වචනාංශ කියනවා කාපටික බ්‍රාහ්මණයට මේ ශද්ධාව කියන එක මේ දෙබිඩි ඒකේ ditta ධම්මික වශයෙන්ම මේ ආත්මෙදිම දක් ගන්න පුළුවන් අඩුපාඩු දෙකක් තියෙනවා ඒ මොකද්ද මේ ශද්ධාවෙන් Taman බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ශද්ධාව නැහැයි කියලා අනික් පැත්තට එපයි කියලා පැත්තක දාපු දේ තුල ශද්ධාව තියෙන්න පුළුවන් නෑ සත්‍යය තියෙන්න පුළුවන් ඒක නිසා ශද්ධාවේ මෙන්න මේ අඩුපාඩු දෙක තියෙනවා මේ තමන්ට ඕනම කෙනෙකුට ඒක හිතා බලා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා සද්ධාව නරක නෑ. නමුත් මේ අඩුපාඩු දෙක තියෙන බව මතක තියාගන්න කියලා. එතකොට මේ කාපටික බ්‍රාහ්මණය කියනවා ඒක එහෙමයි තමයි ස්වාමීන් වහන්සේ ඒ වුණාට අපි මේ බුදු සද්ධාවෙන්ම නෙවෙයි මේ ධර්ම විනය බමුණු ධර්ම හදාන්නේ අපේ මේ ආචාර්ය પરම්පරාවත් මේ වාගේම අපකැපවීමෙන් අහලා ඒත් අපේ කනට කරලා උගන්නලා අපි ඒ අනුස්සවයක් සහිතව අසුවිරු ඥානයක් මේකේ තියෙනවා සුත්තමේ වශයෙන් හරි නැත්නම් අනුස්සව කියලා මේකේ පාවිච්චි කරන්නේ අහලා ඒ නිසා ඒක මේ මම විතරක් සද්ධා කරපු එකක් නෙවෙයි විශාල પરම්පරාවක් සද්ධා කරපු එකක් ඒ නිසා මේකට අපිට ඒ නැත්තම් ඒ බමුණු ධර්ම බමුණන්ට අභිරමණය කරන්න ශ්‍රද්ධාව විතරක් නෙවෙයි අනුසවයක් තියෙනවා කියන්නේ මේක අසුවිරුකමක් තියෙනවා අපිට කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ අසුවිරු ඥානයේ සද්ධා වගේම හිල් දෙකක් තියෙනවා. ඒ මොකද Taman අසුවිරු දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. Taman නෑහු නොවිරු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ සද්ධා වගේම මම මේකේ අඩුපාඩුවක් දකින්නයි කියලා. එතකොට ඒ බමුණා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒ සද්ධාවෙන් විතරමක් නෙවෙයි ඇසුවිරු තත්ත්ව නිසාමත් නෙවෙයි අභිරමණය කරන්නේ මේක මට පුද්ගලිකවත් රුචි කියලා. මට මේක මේ යෙදි ගත කරන්න හිතෙනවා. මට හිත yaadෙනවා. හිත බඳිනවා මේකේ. මගේ රුචියටත් ගැලපෙනවා. මේ බමුණු ධර්මවල තියෙන යෙදි ගත කරන ගැති නිසා මම මේක නිකන් අභිරමණය. ඒතකොට සරුවචනන්ද කියනවා දැන් ඔබ සද්ධාව ගැන කිව්වා. ඉතින් මම පෙන්නුවා අපිට සද්ධාවේ මේ හිල් දෙකක් තියෙනවායි කියලා. ඊට පස්සේ උඹ අනුස්සතිය ගැන කිව්වා අනුස්සවය ගැන මම මේකෙත් හිල් දෙකක් පෙන්නවා දැන් උඹ සද්ද රුචිය ගැන කියනවා මට කියන්න තියෙන තෝකෙත් ඔච්චරයි උඹ යමක් රුචි කියලා බාරගත්තට ඒ බාරගත්ත දේ රුචිකත්වයේ තුල සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා අරුචි කියලා අහක දාන දේ තුල සත්‍ය තියෙන තියෙනවා උඹ දැනගනින් මේ වාගේ මිනිස්සෙක් මේ වගේ ධර්මයකට අභිරමණය කරන්න කාරණා පහයි සර්වඥතා ඥාණයට මට වැටහෙන්නේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක සහ දිට්ඨි නිඥානකන්ති කියලා කාරණා පහක්ම ගෙනත් දානවා. ඊට පස්සේ අර කාපටික බමුණට තවත් අවසවස ඉන්න දෙයක් නැහැ. මේ විදිහට බමුණු යෙදී ගත කරන ඒ නැත්නම් ජීවිත පරිත්‍යාගයෙන් අබිනිෂ්ක්‍මණයකින් පස්සේ බමුණු ධර්ම අනුගමනය කරන බමුණෙකුට හෝ වෙන ධර්මතාවයක් අනුගමනය කරන කෙනෙකුට ඒකට අබිරමණය කරන්න සද්ධාව තියෙනවා. අනුස්සවේ තියෙනවා. යා හොයාගත්ත එකක් නෙවෙයි කායෙන් හරි වැදගත් එකකින් නැත්නම් වැදගත් પરම්පරාවකින් ආපු ගතිය තියෙනවා. ඊගාට යත් රුචියක් තියෙනවා. බොහෝ දේවල් තියෙනකොට එයා මේ දේ තෝරාගෙන ඒකට අපකප වෙලා කරනවා. ඊගාට ආකාර පරිවිතක්ක කියලා එකක් තියෙනවා. තර්කයට වාදයට ගියාම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ගතිය. තර්කයට නැඹුරු වෙන ගතිය මේකට අන්වේ ඥාන කියලාත් කියනවා. එහෙම නැත්නම් ණය විපස්සනාව කියලාත් කියනවා සාසනික වශයෙන්. නැත්නම් අනුමාන ඥාන කියලාත් කියනවා තර්ක ඥාන කියලාත් කියනවා. මේ තර්කේ නිසා සමහරු එක පිළිගන්නවා. අනිත් එක තමයි දිට්ඨිනී ඥානකන්ති. Taman ඒක හරි දේ වශයෙන් බැසගෙන තියෙන්නේ. ඒක කාටවත් ආයෙ වෙනස් කරන්න බෑ. දෘෂ්ටි වශයෙන් බැසගෙන තියෙන ඉතින් ඒකේ බොහොම අභිරමණය කරනවා. ඉතින් මේ කාරණා පහ පෙන්වුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා පහ පෙන්ලා කියනවා යම් කිසි කෙනෙක් සද්ධාවෙන් එහෙම අබිරමණය කරනවා නම් ධර්ම නිමිත්තක් අබනම් ධර්මයක් අබිරමණය කරනවා නම් එයාගෙන් හැබැයි ධර්මානු සත්‍යානු රක්ෂණය සිද්ධ වෙනවා කිය. තමන් දක්වා තමන් කරා පැමිණිච්ච මේ සත්‍යය එයා පණ වගේ රකිනවා. ඒක වෙනස් කරන්න කාටවත් දෙන්නෙත් නැහැ. තමන් වෙනස් කරන්නෙත් නැහැ. ඒ වගේම අනුස්සවයක් හැටියට කවුරු හරි කියපු දෙයක් ඒ නිසා මේක මට ඕන විදිහට වෙනස් කරන්න බෑ මං අඩු ගන්න දෙවෙනි પરම්පරාවට මේක මේ තාලෙම පුරු පුරුදු පුහුණු කරන්න ඕනේ අස්සවන්න ඕනේ කියලා කෙරුවොත් එයා සත්‍ය අනුරක්ෂණය කරනවා ආරක්ෂා කිරීම කරනවා ඒකේ මගේ මේක රුචිය මේක මට අභිරමණය කළ හැකි නිසා මම තව කෙනෙකුට මගේ රුචිය වශයෙන් පෙන්ලා දෙනකොටත් එයා ඒක ඒක රැකීමක් කරනවා ඒ වගේම තර්කයට අහුවෙන නිසා තර්කයෙන් ඔප්පු කරන්න පුළුවන් නිසාත් එයා ඒ කාරණාව යෙදිලා ධර්මයේ යොද යොදා බලමින් කටයුතු කිරීම නිසා අනුරක්ෂණය සිද්ධ වෙනවා. පිටිනි ඥානකන්ද විදිහට තමන් ඒකට බැසගෙන දෘෂ්ටි වශයෙන් බැසගෙන කටයුතු කිරීමේදී එයා දෙකක් තුනක් කල්පනා කරන්න යන්නේ ගත්ත දේ පණේපා කියලා කරනවා. ඒ නිසා තමන් දක්වා පැමිණිච්ච ඒ සත්‍යය අනුරක්ෂණයක් ආරක්ෂා කිරීමක් වෙනවා. ඉතින් ඒක නිසා අපි අබිරමණයේදී සරුවචනanse පෙන්නන ඔය කාරණා 8ට මේක නිකන් අමතර ලයිස්තුවක් වාගේ. නමුත් මේ අමතර ලයිස්තුව ਸਰවචනාංශේ පාවිච්චි කරන්නේ අන්‍ය තීර්ථක ධර්මවල තියෙන අඩුපාඩුවක් වෙන්නේ මේ විවේචනය සඳහා ගන්න මිනුකෝදු වශයෙන්. සද්දා රුචි අනුසව ආකාර පරිවිතක දිට්ඨි නිජානකන්ති. නමුත් අර කාපටික බ්‍රාහ්මණයා යා බොහොම මේ පිරිච්ච කාලයක් ළමා වයසේ හිටියට නොමේරු වයස සිටට යා කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙතකින් සත්‍යානුරක්ෂණය පනවනවා. අපි ඒක ඔබ වහන්සේ කෙරේ ගෞරවයෙන් පිළිගන්නවා. මට ඒක සිත් වදිනවා. ඇත්ත. එතකොට එහෙමනම් ඔබ වහන්සේ කොහොමද මේ සත්‍යයටපත් වීමක් ප්‍රතිපත්තියක් ප්‍රකාශයටපත් කරන්නේ. ඔබ වහන්සේගේ ක්‍රමය මොකද්ද? මේ මේ පහේම තියෙන අඩුපාඩු පහක්. අඩුපාඩු දෙක දෙක තියෙනවා. මේකයි කියලා ගත්තට ඒක තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. මේක හොඳ නැහැ කියලා විසිකරාට ඒක තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ සරුවචන වහන්සේ සත්‍යානුප්‍රාප්තිය සඳහා එහෙම නැත්නම් අපි අර ගන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරනවා පියවර කීපයකින් මේ පහමයි කොට ගන්න. ඒකයි ඒකේ තියෙන ලස්සන. දැන් මේ එක එකක් වශයෙන් ප්‍රතික්ෂේප කරපු කාරණා පහ ලස්සනට මාලිකට ගැට ගහලා කියනවා මේකෙන් මේකෙන් මේකෙන් මේකෙන් මේකෙන් ගියාම ওই විදිහට ඕක પરම්පරාවෙන් પરම්පරාවට යන්නේක නෙමෙයි උඹට සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්. සත්‍යානුබෝධය ලබන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේ චංකි සූත්‍රයේ තියෙන වටිනාකම. ඒකෙදිත් අර බමුණ කියප එකමයි පටන් අරගන්නේ. සද්ධාවෙන්මයි පටන් අරගන්නේ. බුදුරජාණන් කියනවා සද්ධා ජාතෝ උපසංකමති. සද්ධාව නිසා ඒ මනසට ඉන්න බෑ එක තැනක. එයා සොයා විදිනවා. වෙත එළඹෙනවා. මේ මේක කොහොමද කරන්න කියලා. උපසංකමන්තෝ පෛරුපාසති. වෙත එළබිලා ආශ්‍රය කරලා බලනවා මේ මම මේ කීය කෙනා මම මේ ශ්‍රද්ධාවෙන් ළඟා වෙච්ච තැන ගුරුවරයා හෝ භාවනා ක්‍රමය හෝ මධ්‍යස්ථානය හෝ පෛරුපාසනය කරලා බලනවා මේ මිනිස්සු කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. එතකොට සද්ධා ජාත උපසංගමතු උපසංගමතෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති. එහෙම වැඩ එතන යනින් යමින් එමින් ටිකක් මේ සොයා බලා කටයුතු කරන ගමන් කණයොමල බලනවා මේ මිනිස්සු කුමන ධර්මයක්ද දේශනා කරන්නේ නැත්නම් සුතමේ ඥාන වශයෙන් බහුසුත භාව වශයෙන් මොනවද කරන්නේ කියලා. ඔහිතසෝතෝ ධම්මං සුනාති. ඉතින් දැන් මේ තන හරි දෙයක් කියන හරි දෙයක් කරන නැත්නම් කියන දේ කරන කරන දේ කියන කෙනෙක් නම් එයාට ඒ අසුර තුළදී ධර්ම කොටස අහන්න ලැබෙනවා. ඔහිතසෝතව කන නොමාගෙන සිත නමාගෙන බනහනකොට ඒ පුංචි පුංචි කරුණු අහුවෙනවා යාට. ධම්මං සුණාති. සුතානං සතානං ධම්මානං ධාරේති. ඊට පස්සේ එයා මේව වටිනවනම් හිතේ තැම්පත් කරගන්න. නැත්නම් පටිගත කරගන්න. එහෙම නැත්නම් ලියා ගන්න. මොන්නෝ හරි ක්‍රමෙන් තේරෙනවා මෙතන තියෙනවා වටිනාකමක් කියලා. ඒ ධර්ම ධාරණය සුණාත ධාරේත චරාත ධම්මේ කියලා අපි කියන විදිහට ධර්ම ධාරණයක් සිද්ධ වෙනවා. ඒක නිකම් මොනින් නම්බු කලයකට වතුර වැක් කරුවා නෙවෙයි. ඒකට හේතුව මොකද? ඒ පුද්ගලයාට ඒකේ අදාළ භාවයක් තියෙනවා. ධර්මයේ අදාළ භාවයක් තියෙනවා. එතකොට මේ දතානම් ඊට පස්සේ යම් කනට ඇහුණාන ඇහුණ එකේ යම් ප්‍රමාණයක් හිතේ රැඳුණාන ඒ ධර්ම තමයි දතානම් ධම්මානම් අත්තං උපපරික්කති. ඒ මේ අර්ථ ගලපලා බලනවා මෙතෙක් කල තමන් ගත කර ජීවිතය අහපු ලෞකික ඥානත් මේ ඇහෙන කාරණාත් ගැටුමක් ඇති කරනවද එහෙම නැත්නම් බලාපොරොත්තු නැති දේවල් තමන් බලා තමන්ගේ බලාපොරොත්තු නැත්නම් මේක මේ ඉන්න ගමන්ම ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා මේව අතර ගැළපුමක් දතානන් ධම්මානං අත්තං උප්පරික්කති කියන එක දෙවන්නේගේ සහයෝගයක් නැතුව ඇතුළෙම හිතේ සිටින දෙයක් මේ කියන දේ කරන්න පුළුවන් දෙයක්. නැත්නම් අපි වගේ මිනිස්සුන්ට ගැළපෙන දෙයක්ද කියලා අර්ථය ගලප බලනවා. අත්තං උපපරික්කන්තෝ ධම්ම නිජ්ජානක් හමන්ති කියලා. එimhe අර්ථ නිරීක්ෂණය කරනකොට මෙයාට පේන්න පටන් ගන්නවා මේ ධර්ම කොටස ගත්තයි කියලා ජීවිතේට ලං කරගත්තයි කියලා ගැටලුවක් මොකක්වත් එන්න බෑ තියෙන ගැටලුව විසඳීමක් තමයි වෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් අවුලක් වෙන්න බෑ අවුල විසඳීමක් තමයි වෙන්න තියෙන්නේ. එතකොට මේ පුද්ගලයාට නිජහනක් කමන්ති කියලා කියන්නේ මේ අනේ මේක තව තව ලං කරගන්න ඕනේ. තව තව මට මේ ඉවසන ගතියක්. තව තවත් ධර්ම කොටාස ඉවසනවා. ඒ කියන්නේ මේ සඳහාම කාලය ධනෙ සුමිතී නිසා නෙවෙයි. ප්‍රයෝජනේ සලකලා ධම්ම නිජහනක් කන්තියක් එනවා. ඒ ඉවසා දරා ගන්නවා. මේ ධර්ම කොටාස ඉවසා දරා ගන්නවා. අන්න එතකොට ඒ ධර්ම නිජහනක් කන්තිය කියන මේ කාරණාව නිසා මේ පුද්ගලයා කර තිබුණ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කියනවා මේ පියවර කීපේ ගත කරනකොට ඒ පුද්ගලයාට මේ නිකන් ආවට ගියාට ආපු බණ කරබැලීමේ ආසාව පහළ වෙනවා. කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා කියනවා. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. සද්ධාව නිසා අපි පෙළඹෙනවා පෙළඹලා ඇසු කරනවා ඇසු කරන බණ කන යොදනවා බණ අහනවා ටිකක් දරා ගන්නවා ඒක හොයලා කලපලා බලා ගන්නවා බලාන කියලා මෙතන හිත මූලධර්ම වශයෙන් පොතේ දැනුම වශයෙන් මේකේ යම් අර්ථ සිද්ධියක් වෙයි කියලා Tamanට වැටහුණොත් පමණක් කරබැලීමේ ආසාව පහළ වෙනවා ඒ කියන්නේ කුසල ඡන්දේ කුසල ඡන්දෙට එන තෙක්ම කර බැලීමට ආසාවට එන තෙක්ම අපේ ඇතුලේ තියෙනම එකිනෙක ගැටුම් තමයි තියෙන්නේ. තාම නෑ ඒක පෙළ ගැහිලා ඒක දිශාගත වෙලා විනයගරුක වෙලා හික්මිලා ඒක දිහාට ගන්න ගතියක් නෑ. අරයට මෙහෙට එහෙට මෙහෙට අරකට කරනවා මේකත් කරනවා. මොක කුසල ඡන්දෙට යනකොට මේ පියවර රාශිය පහු කරලා ඒ පුද්ගලයාට හිතෙනවා මේ ඔක්කොම කර කර ඉන්න වෙලාවක් නෑ. මම මේක කරබැලීමේ ආසාව කත්තු කම්මිතාවය පහළ වෙනවා. එන්නේ කුසල ඡන්දයාවට පස්සේ තමයි ඔය කියන නියම උත්සාහය එන්න පටන් ගන්න. එතෙක් වෙලා කරන්නේ පඳුරට ගහ ගහ ඉන්න එක. අනික අනික කටි කරන නිසා දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා. නමුත් තාම එල්ලයක් නැහැ. අනිතික මේ කරනම් වාලේ කරන ගතියක් තියෙනවා. මේක සරුවත් ආංශයේ දේශනා කරන්නේ නියම මිනිහා ජීවිතය පිළිබඳව තද බයක් සහ අවශ්‍යතාවය නිසා වතුර මොකක් වුණත් පැනලා පීනනවා. යහපැත්තට යන්න වෙනවා මේකට භයානක නම් යහපැත්තට යන්න නමුත් මේ වතුරට බහින් නැතුව කට්ටිය ගොඩ ඉඳගෙන දම්බි ගහන වෙලාවක් තියෙනවා. ගොඩ ඉඳගෙන දම්බි ගහන කට්ටිය තාම වතුරට බහැලවත් නැහැ. ඉතින් ওই බුද්ධ ආගම කියන්නේ ගොඩ ඉඳලා දම්බි ගහන කට්ටිය. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ආවතොට බහැලා ඉන්නේ. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන්. ඒකට අර කුසල ඡන්දය ඇති වුණාට පස්සේ ඒ පිටගලයා උත්සාහයක් ගන්නවා නොරකපු සීලයක් රකින්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච නැති මෙතෙක් කල නොකරපු જાති විදිහට සමාධියක් රකින්න, ප්‍රඥාවක් රකින්න යම් ප්‍රමාණික උත්සාහයක් ගන්නවා. උත්සාහ උත්සාහ කරන්න කරන්න ඒ පුද්ගලයාට තුලනයක් එනවා ලෞකික ජීවිතයේ මෙතෙක් කරපු උත්සාහවලින් Tamanට ලැබිච්ච මේ භෞතික ලෞකික ලාභ ඒ වගේම අභිරමණ ඒ වගේම හිතේ සහැල්ලු ගතිත් මේ විදිහට <clears throat> ආධ්‍යාත්මික දෙයකට යොදවුවට පස්සේ එයින් ලැබෙන නිර්ආමිෂ සුඛයත් අතර තුලනයක් තුලනයක් කියලා කියන්නේ කිරා බැල බැලීමක් මන බැලීමක් ඒ පුද්දල තුළ සිද්ධ වෙනවා මේ තුලණය තමයි ඒ පුද්දලට පදන් වීර්ය කියලා දත කාගෙන එහෙම නැත්නම් අදිෂ්ඨාන පූර්වකව යම් විදිහකට ධර්මයේ මම කොහොම හරි සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ඒ කඩාගෙන යන විදිහේ කඟ වේනෙක් වාගේ බුල්ඩෝසරයක් වාගේ කඩාන යන විදිහේ පදන් වීර්ය කියන එක පධාන ගර කියලාත් කියන භාවනා මධ්‍යස්ථාන වලට භාවනා ශාලාවට එතෙන් යන්නේ ආයෙත් ගිහිල්ලා එන්නම් කියන කතාවෙන් නෙවෙයි යන්නම් කියන අදහසින්. ආන් මේ විදිහේ පදන් විහිදයක් ඒ පුදුරට එන්න පටන් ගන්නවා. ආන් මේ විදිහට පහිතත්වෝ පහිතත්වෝ කියන්නේ ඒ වෙනුවට පන්නරේ තියාගත්ත එල්ල කරගත්ත කෙනාට පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති පඤ්ඤායේනච අතිවිජ්ජ විජ්ජති කියලා ඒ පුද්ගලයාට ඒ වැනි පදන් වීර්යයක් එදුවොත් කයනොත් තේරෙන පටන් අර ගන්නවා අඩු ගන්න මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පවා නොදැක්ක පැතිකඩවල් දකිමින් කයමුත් සාක්ෂි එන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඥාණයනොත් කවදාකවත් විඳගත්ත නැති ගැඹුරු ගැඹුරු තත්ත්වවලට අඩු ගන්න දොර ඇරෙන බව යන්න පුළුවන් බව තේරෙන පටන් ගන්නවා. මේක තමයි මේ නොදන්න දෙයක රහවිඳපු නැති දෙයක් දිවේ තියලා රස බැලුවා වගේ ඒ බුදුරට කයමුණුත් නාම කයෙන් රූප කයෙන් දෙකෙන්ම ධර්ම කොටාස තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ තේරිච්ච තේරෙන බව අපේ ශාසනය ගත්තොත් අරහත් ඵලයෙන් මුදුන්පත් වෙනවා. නැත්නම් ඊට ඉස්සලා අනාගාමී ඵලයෙන් ඊට පස්සේ සකදාගාමී ඵලයෙන් ඊට පස්සේ සෝවාන් ඵලයෙන් ආදි වශයෙන් සමහර වෙලාවට බොහෝම කැපී පේන සම්දිස්ථාන වලින් පේන්න පටන් ගන්නවා. මේක මේ පිටින් ගාපු සායමක් විතරක් නෙවෙයි සම්පූර්ණ ඒ సంతානෙම රුචි අරුචිකම් පෞරුෂත්ව සියල්ලම වෙනස් කරමින් ඒක ඉදිරියට යන බව. නමුත් ආධුනිකයට ගොඩක් කලකට ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ බරපතල මාර්ග ඥානික නෙවෙයි ඊට ඉස්සරහ තියෙන අපිව ගත්ත නාමා විදර්ශනා ඥාන එහෙම නැත්නම් විසුද්ධි අවස්ථාවලත් මගේ පුංචි පුංචි මේ අකුණ විදුලි කිටීම් එහෙම නැත්නම් විදුලි කෙටීම් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම වෙලාවකම අර හරියත් බල සමාධියට අවශ්‍ය කරන චිත්ත වීදීම දුරනවා. හැබැයි එච්චර දුර යන්නේ ඒ මොකද යාගර පහිතත්ත ඒ කියන්නේ පදන් වීරිය පන්නරේ ලබලා නැහැ. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයාට එන ප්‍රශ්නේ තමයි සත්‍යානුබෝධය කියවට අංග සම්පූර්ණ සත්‍යානුබෝධයක් නෙවෙයි. නමුත් යොදපු ප්‍රමාණයට යම් ප්‍රමාණයක යම් යම් ප්‍රතිඵල එන්න පටන් අර ගන්නවා. නමුත් ඒකට උරුම වාසිකම තාම නැහැ. බුද්ධියට සින්න වෙලා නැහැ. දැන් තේරෙනවා Tamanට මේ පින තියෙනවා. Tamanට ඒ අනික් කෙනෙකුට ඔප්පු කරලා දෙන්න බැරි වුණාට මේක යෙදුනොත් යෙදුවොත් එහෙම නැත්නම් මුළු හදිම කළොත් මේක ප්‍රයෝජන සින බව තේරෙනවා. හැබැයි Tamanට ඒක වශී කරගන්න බෑ තාම. ඒක තාම බුද්ධියට සින්න වෙලා නැහැ. අපේ අපි දන්නවා මේ අම්මට තාත්තට උරුම බූදලේ අපි අතර සමාකාරව බෙදලා යනවායි කියලා සුත් අම්මලා තාත්තලා තමයි අපට ලියලා දීලා නැහැ ඔප්පුව. ආහන්නේ වගේ මේ පුදුලා ඒ උනාට අවදි භාවයකටපත් වෙනවා. එහෙම නැත්නම් විකසිත භාවයකටපත් වෙනවා. එළඹ සිටින ගතියකටපත් වෙනවා. අන්න එළඹ සිටි ගතියටපත් වුණාට බුදුරජාණන් කියනවා සත්‍යානුපත්ති වුණාට සත්‍ය අවබෝධ වුණාට සත්‍යානුපත්ති නැහැ. ඒකට තාමපත් වෙලා නැහැ. ඒකට තාම බැහැගෙන පටල වෙලා නැහැ. ඊට පස්සේ මේ දැන් මෙතන තියෙන්නේ අර කියාපු ශ්‍රද්ධාව රුචිය අනුසව ආකාර පරිවිතක්ක සහ දිට්ඨි නිජහනකන්ති එකින් එකට එකින් එකට එකින් එකට ගෙනියමින් ගෙනියමින් ශ්‍රද්ධාව තිබුණ පළියටම ඒක පිළිගන්නව නෙවෙයි ඊට පස්සේ ඒක රුචියට ගැලපෙනවද කියලා බලනවා රුචියෙන් අනුසවයට ගැලපෙනවද කියලා බලනවා අනුසවේ තර්කයට ගැලපෙනවද බලනවා තර්කයෙන් බැස ගන්න පුළුවන්ද කියලා බලනවා දිට්ඨියක් වගේ ඊට පස්සේ ආයතේ ඇති කරගත්ත දිට්ඨි නිචාණය ආයේ ශ්‍රද්ධාවට දාලා මේක ජවයක් එන්න ගන්නවා. කරකවෙන්න ගන්නවා. ධ්‍යාන ගියාට පස්සේ තමයි එක එක එක එක මට්ටම් වලදී යම් යම් සත්‍යානුපatti සත්‍යානුබෝධ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අනුබෝධයක් යාට සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක හැබැයි අර ලෞකික ලෝක ලෝකේ තියෙන ලෞකික ඥාන එහෙම නැත්නම් ලෝකායත විශ්යන් තියෙන්නේ ඒව වගේ පිටින් එන එකක් නෙවෙයි. අපි ඉතිහාසය ඉගෙනගෙන මේ ඒකෙන් පශ්චාත් උපාධියක් ගත්තා, භූගෝල ඉගෙන ගත්තා, චිත්‍ර ඉගෙන ගත්තා, ගණන් ඉගෙන ගත්තා වගේ එකක් නෙවෙයි. මේකේ බැස ගැනීමක් වෙනවා. පැහැදිලිවම දෘෂ්ටියේ පුලුල් වීමක් සිදු වෙනවා. මිත්‍යා දෘෂ්ටි කපා දැමීමක් සිද්ධ වෙනවා. ඒකෙන් තමයි තර්කේ උනොත් ඔප්පු වෙනවා. සමහරලාට අනික් කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්න බෑ. නමුත් Taman Tamanට දාන්න. ඒ වගේම ඒක ඇසු විරුදයටත් ගැලපෙනවා. එහෙම නැතුව සම්පූර්ණ කවදාකවත් නැති දෙයක් අත්දැක නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ ෘචිකත්වය මේකට තියෙන බව මේ ලෞකික සැප එපයි කියන එක නෙවෙයි. එහෙම නැත්නම් ආර්ථික දේශපාලන සමාජික වශයෙන් අපි තැනකට එන්න ඕන කියන එක නෙවෙයි. ඒව තිබුණට මේ ආධ්‍යාත්මික පැත්තට තමන්ගේ මොකද්ද තිබහක්. මොකද්ද ඌණ භාවයක් තියෙනවා. දැන් මේ වැඩෙන් පිරෙන බව තේරෙනවා. ඒ වගේම මේ සඳහා කායිකවත් ණයට ගත්තේ නැති කොයි කෙනා ළඟත් තියෙන සද්ධාාවක් තිබිලක් තියෙනවා. ඒක දැන් වැඩ ගන්න බව තියෙනවා. ආන්නේ විදිහට අර සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිඨිනිචානක් හන්ති වශයෙන් අර අතන මෙතන තිබුණ කෑලි උපකරණ ටික ලස්සනට පෙළ ගැහිලා වැඩ ගන්න පුළුවන් තත්යකට එනවා. ඒක එල්ල වෙන තැන එහෙම නැත්නම් එකලස් වෙන තැන තමයි පුංචි පුංචි ඥාන. තේරෙන්න පටන් ගන්නවා. නමුත් මේ පුද්ගලයාට තාම මේක හෙටත් මේක මෙහෙමම වෙන්න ඕන විය යුතුයි කරනවා කියන හැඟීමක් නැහැ. එහෙම අධිකාරී ශක්තියක් නැහැ. එහෙම මේ වශීභාවයක් නැහැ. කියලා කරන්න පුළුවන් ශක්තියක් නැහැ. එන් සත්තානුපත්ති නැහැ. ඉතින් ඒ වෙලාවේදී මේ කාපටික බ්‍රාහ්මණය අහනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් සත්‍චා සත්‍චානුරක්ඛී යහුවනම් ඔබ වහන්සේ මට සත්‍චානුරක්ෂණය කියලා දුන්න මට ඒක ප්‍රියයි රුචි මම ඔබ වහන්සේගේ සත්‍චානුපත්ති මේ සත්‍චානුබෝධය ගැන යහුව මට ඒක ප්‍රියයි රුචි මම ඔබ වහන්සේගෙන් අහනවා කොහොමද මේ සත්‍චානුපත්ති සත්‍චානු බෝධය සත්‍චානුරක්ෂණයටපත් කරන්න කියලා ඒක මයි බුද්ධියට සින්න කරගන්නේ කොහොමද අපි මේක සාමාන්‍යයෙන් කියන්නේ වශී කරගන්නේ කොහොමද කියලා ඉතින් මේක ඇත්තටම ඒ තේරවාදේ පුරාම තියෙන දෙයක් ධ්‍යාන භාවනා කරාත් විපස්සනා භාවනා කරත් ඉස්ලාම ඒ ප්‍රදේශයට පිවිසිලා පස්සේ ඒක තහවුරු කර ගන්නවා. ඒ යුද උපක්‍රම වල තියෙන්නේ ඉස්ලාම යුද පෙරමුණෙන් ගහනවා ගහලිවල හතුරු බල ප්‍රදේශයක් අල්ලන ඊට පස්සේ සෑහෙන කාලයක් ගන්නවා බලය තහවුරු කිරීම සඳහා සියල්ල පරීක්ෂා කරලා බලලු මිසක්ක ආයේ පෙරමුණ ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඉදිරියට ගෙනිච්චොත් ඒක හොඳ අනදෙන නිලධාරිකේ දක්ෂකමක් නෙවෙයි. ඉස්සලා ගහලා ගහලා අල්ලගත්ත ප්‍රදේශය ඇතුළත මේ ආයුධ ගබඩාවල් හෝ බින්ගෙවල් හෝ වෙන යටනද පට්ටෝ එහෙම නැත්නම් බිම්බෝම්බ තියනවාද කියලා සම්පූර්ණ ඒ අල්ලාගත්ත ප්‍රදේශයේ බලය තහවුරු කරගන්න නැතුව ඉදිරියට යන්නේ නැහැ. එහෙම එහිමීට යනකොට තමන්ගේ හමුදාව කවදාකවත් දෙපැත්තකින් ගුටි කන්න වෙන්නේ නැහැ. අපි හිතුවොත් මේ බලය අල්ලගත්තා හෙටත් දැන් ජයග්‍රහණය හෙටත් ගහනවා අනිතත් ගහනවා කරනකොට හතුරු කරන්නේ මේ අල්ලගත්ත ප්‍රදේශයේ අටහැංගිලා ඉන්නවා. බින්ගිවල් හදාන අර ඊට පස්සේ හතුරු සේනාව යන්නලා පිටිපස්සෙන් ගහනවා. ඉස්සරහ පැත්තෙමුත් ගහන. එතකොට මේගොල්ලෝ කොටු වෙනවා. ඉතින් මේක අපේ සිංහල ක්‍රමයට කියනවා කොටියකට වෙඩ තිබ්බහම දිවියකට වෙඩ තිබ්බහම ඒ වැද්දා වැඩි ගහගෙන යන කොටියාගේ පිටිපස්සෙන් එලවලා යන කොටියන්නේ මහා රාන්තික තරහක ඒ වෙලාවේ. ඉතින් ඕනම සතෙක් පණ බේර ගන්න දිව්වට ඒ කොටියෙක් වගේ සතෙක් කරන්නේ දූවල ගිහිල්ලා හැරිලා පිටිපස්සෙන් එනවලු. ඌ එන්නේ අන්තිම ලේ බිඳුව තියාන දැන් පේනවා වැද්දා ඉස්සරහා ලේ පාර දිග යනවා. ඒතකොට පිටිපස්සෙන් බැලලා පැන්නාම ඌ පණි මාරාන්තික පිම්මක් ආයේ වැද්දට හෙල්ලෙන්න තියන්නේ. මොකද වැද්දා යන්නේ ගොදුරු පිටිපස්සේ ඉස්සරහාම බලාගෙනමයි යන්නේ. ඉතින් ඒ නිසා වැදි දඩයන් මං යනකොට දඩමන් දිගේ යනකොට කියනවා වෙඩිසිබ්බ සතා දිවියෙක් හෝ කොටියෙක් හෝ සාමාන්‍ය ඥානවන්ත සත්තු ද්වේෂයෙන්ම වැඩ කරන වෙලාවට ඥානයක් විදියට අඹාගෙන පිටිපස්සේ ඉන්න වැද්දා ඉස්සරහමයි බලන්නේ. පිටිපස්සෙන් ආවොත් වැද්දට හිතා ගන්න හම්බ වෙන්නේ ඒ වගේ තමයි මේ භාවනා කරගෙන යනකොට ඒක මට්ටමකට ඒ දවසට Tamanට කරගන්න පුළුවන් මට්ටමකට ගියාට පස්සේ ඒකේ බලයේ තහවුරු වීම සඳහා දවස් ගාණක් ඒක නැවත නැවත කරමින් වරද්දමින් පටලවමින් ආය ආය දෙනවයි අභ්‍යාසෙ. එතකොට තමයි යා ඊගා පාඩමට හොඳ තහවුරුවක් පදනමක් අපේ පහුගිය දවස්වල පාවිච්චි කරපතින ධම්මටිතියක් ධර්මයේ පදනමක් ලබන්නේ. එහෙම නැතුව මේ අද හරි ගියා හෙටත් හරියන්න ඕන අනිතත් හරියන්න කියලා පඩාන කඩාන කඩාන යන්න ගියොත් ඒ පුද්ගලයාට අර පොළොවේ අඩිය ගහන්න තරම් හොඳ පදනමක් නැති වෙන නිසා සත්‍යානු බෝධේ සිදු වුණාට පස්සේ සත්‍යානුපත්ති ඒ දේ බලය තහවුරු කර ගැනීම සඳහා වෙන්නමම පන්නරයක් දාන්න තියෙනවා. ඒක මේ කරන එකක් නෙවෙයි කෙරෙනවා. ඒක හරියට මේ අඹ ගෙඩියක් පුංචි මලකින් ඇවිල්ලා පුංචි බුබුලක් අඹ බුබුලක් ඇවිල්ලා ඊට පස්සේ ඒක යම් ප්‍රමාණයකට වැඩෙනකන් දවසින් දවස දවසින් දවස වැඩිම පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක වර්ධනේ නතර වෙලා එහෙමම තියෙනවා. ඉතින් ඒ කාලේ වැඩි හිටියෝ කියන්නේ gediyeට කිරි වදින කාලේ. ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. මුත් ඒ කාලය ඇතුළත තමයි සියලු ආහාර ද්‍රව්‍ය තැම්පත් කරලා ඒක සම්පූර්ණ නැවත ජීවියක් ඇති කරන්න පුළුවන් තරමට ඇටෙත් මෝරනවා, ඕජාවත් වඩනවා, gediye බිම වැටුණට චප්ප වෙන්නේ නැති වෙන්න හයියේ ආකාරයත් හදනවා. ඉතින් මේ කිරි වදින ටික බලා ගන්න බැරි වුණොත් ඉඩිය තට්ටු කරලා පැහිලාද කියලා බලන්නේ නැතුව කඩලා කෑවොත් කදාකත් අඹ රසය ගන්නත් බෑ. ඒ gediye ඇටේට නැවත પરම්පරාවක් ඇති කරන ශක්තියකුත් නැහැ. ඉතින් ඒක ඒ වෙලාවේ ගහෙන් ගැලෙව්වොත් ඉවරයි. ඒ වෙලාව එහෙමම තියෙන්න ඕන. එම තිබීමේදී බැලුව බැලමට පේන ගුණයක් නැහැ. නමුත් ඇතුළත විශාල ඒ පරිවර්තනය සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඉවසන්න ඕන. ඒකට ඉවසීම සඳහා මේ කාපටික බ්‍රාහ්මණය අහනවා හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු විදිහට මේ සත්‍යානුපත් බෝධය සත්‍යානුපatti කිරීම සඳහා මම වහන්සේගේ මේ ප්‍රශ්න කරනවා මට කරුණාකරලා කියලා දෙන්න ඒ සත්‍යානු බෝධ වෙච්ච එකන සත්‍යානුපatti වශයෙන් මේක වශී කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඒක තමන්ගේ බුද්ධියට නතු කර ගැනීම සඳහා නැත්නම් නාස්ලනුව දා ගැනීම සඳහා ආසන්න කාරණාව වෙන්නේ මොකද්ද කියලා. නැත්තම් මට පිළිපදින්න ඕනේ කොහොමද කියලා. එතෙන්දී ඒ බුදුරජාන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට භාවනාවේදී වගේ යම් යම් ඵලයක් ලැබුණා නම් ඒ පුද්ගලයාට මේක අර කලින් කියාපු විදිහට සද්ධාවට, රුචියට, අනුසවයට, තර්කයට සහ තමන්ගේ බැස ගැනීමට හරි පහින්ම සාතික වෙලා තියෙනවා නම් ඒක නැවත නැවත කිරීම සඳහා ඒ පුද්ගලයාගේ අර පදන් වීරිය කියන එක. එදා ඒ සම්පූර්ණ අහම්බෙන් වගේ ඉස්සල්ලාම් වතාවට ඒ අනුබෝධයේ සිද්ධ වෙච්ච වෙලාවේදී තමන්ගේ එළඹුමක්, පෙළඹුමක්, පෙළගැස්මක්, ජවයක්, අදිෂ්ඨාන ශක්තියක්, චිත්ත ශක්තියක් ඔක්කොම ඇත්තට ගුණ වෙච්ච වෙලාවට තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. ඒ වෙලාවේදී ඒ සියලු දේම එකල එක එකතු වෙනවා. හෙන ගෙඩියක් වාගේ ආයක Java කෑවට පස්සේ නම් ගලවන්න බෑ. අන්න ඒ ප්‍රධාන වීරිය තමයි ඒ ප්‍රධානේ නැත්තම් පහිතස්ත පහිතත්ත කියලා කියන්නේ වෙන කිසිම දෙයකට හෙට්ටු කරන්නේ ඒ සඳහාම කැපවෙච්ච වේගයක් අවශ්‍ය කරනවා. අන්නේ වේගය නැත්තම් ඒ ප්‍රධාන වීරිය ප්‍රධානත් ප්‍රධාන කියලා කියන්නේ භාවනා කියන කරත් පදං කියන වචනේ පාවිච්චි කරනවා. අන්නේ Java තියෙනකොට තමයි නැවත නැවත හිත ඒපත් වෙච්ච තැනටපත් වෙන්නේ. නමුත් ඒක මේ පොළොස් සම්බුලක පදම හරි ගියා වගේ සියල්ල සම්පූර්ණ වෙච්ච Java. ඒ Java පටන් ගන්නෙම ජයග්‍රහයුමයි. ආ ඒකේ දිනණ්ඩ යුද්ධයක් නෑ. ඒ Java Taman තුල ආවට පස්සේ ඇතුළේ තියෙන කෙලස් කඩනවා කියන එක එහෙනම් පෙරදුනත් මම අතාරින්නේ යනවා කියන එක ආයේ දෙකක් නෑ. යන්නේ එන්නම් කියලා නෙවෙයි. අන්නේ වගේ පහිතස්ස පහිතත් පහිතත් ප්‍රධාන ප්‍රධාන වීරිය කියලා කියනවා ඒ වෙනේ පුද්ගලයෙක් විතරයි අර එදා වෙච්ච දේ නැවතත් දැක ගන්න ඒ ඒ සමාධියට යන්න ඒ කියන ගැඹුරු සතිය ගන්න උදව් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක සමහරෙකුට විශාල ප්‍රශ්නයක් භාවනා ප්‍රශ්න ඔය සාධර්ම සාකච්ඡා කරනකොට නැත්නම් කමඨාන් සුදුනකොට පේනවා කට දෙපැත්තෙන් කියලා වැක්කිරෙනවා. මේ ඊයේ ගත් එක අද නැහැ. ඉතින් මේක ඈදරකමින් විතරක් ඒක එන්නේ නැහැ. රුචියෙන් විතර සද්ධායෙන් විතරක් එන්නේ නැහැ. රුචියෙන් විතරක් එන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා චිත්ත tattwය අදිෂ්ඨාන ශක්තිය කොස්කේසේ සකස් කරගත යුතු කියන එක ඇත්තටම සමහර වෙලාවට ගුරුවරුන්ට ඒ කෙනා නතර කරන පිටාත ගාලා තනවාඩලා දෙන්න වෙනවා. ඒ නිසා කියනවා මේ අර තමන්ගේ ඇති වරක් අත්දකපු දේ නැවතත් ළඟා කර ගැනීම සඳහා ගන්න මේ ප්‍රයත්නයේදී සමාධිස්ස නිමිත්තක් ගහයි හෝති කියලා එදා සමාධිය හරි ගිය වෙලාවේදී හරියෑමට හේතු වෙච්ච සියලු සප්පාය කරුණු ඥාණයෙන් සලසලා දෙන්නේ කියලා. ඒක දන්නේ නැත්නම් කැමැත්ත පරිදි නැත්නම් කැමැති වෙච්ච පමණින් කුසල ඡන්දේ පහළ වෙච්ච පමණින් කාටවත් ඒක කරන්න බෑ. එතකොට ඒ කියන්නේ අර අභීත බලය ඒ ජවය ගණ්ඩ තර්ක ඥාණයෙන් කල්පනා කරන්න ඕනේ එදා ඒ වැඩේ කරන වෙලාවට මොන මොන පසුබිම් කරුණුද එල්ල වෙලා තිබුණේ ඒ පසුබිම් කරුණු ටික දැන් හරිද නැත්තම් ඒ මේ ග්‍රහ යෝගේ දැන් තියෙනවද නැත්තම් මොනවද අඩු කියලා හොඳට කල්පනා කරලා බැලීමේ ශක්තිය Tamanට එකවරක්වත් අත්දකපු නැති කෙනෙකුට වැඩිය දැන් තියෙනවා ආන්න ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්තම් ඒ වෙලාවට ඇවිල්ලා ඉෂ්ට දේවතාවව උදව් කරන්නෙත් නැහැ. තාටමැව්වට හරියන්නෙත් නැහැ. පැතුවට හරියන්නෙත් නැහැ. ඇඬුවට හරියන්නෙත් නැහැ. නිසා හොඳට සලකලා බලන්න ඕනේ. එදා මොනවත්ක්වත් දන්නේ නැතුව මට මේක පෙළ ගැහුණා. එහෙම නැත්නම් එකලස් වුණා. අද ඉතින් මොකක් හරි ඒකේ අඩුව අඩුවක් තියෙනවා. ඒ නිසා එන්නේ නැත්තේ. ආ ඒ අඩුව මම සම්පූර්ණ කරන්න මොකද්ද කරන්නේ? අන්න ඒ විදිහට මේ නිමිති ගැනීම සමාධියේ නිමිති ගැනීම කියන එක අසිරිමත් දෙයක්. අද්භූත ජනක දෙයක් යෝගාවචරය විසින් කළ යුතු. ඉතින් ඒකට ඒ ඉන්ද්‍රිය ධර්ම දිනු කිරීමේදී සමාධිස්ස නිමිත්තක් ගාහී යෝති කියන එකට අටුවාචාරින් වහන්සේලා විස්තරයක් පෙන්නනවා. උකුස්සෙක් දවසක ගොදුරක් දැහැගත්තොත් ඒක විශාල සටනකින් කරන්න වෙන්නේ මොකද උකුස දකින්නකොටම හැම සතාම පැනලා දුවනවා. නිසා උකුස උඟාක් වෙලා හැංගිලා ඉඳලා රිලා රංචුවක් හරි හාවු හරි මීයෝ හරි ඉන තැනකට සෙල්ලම් කර කර සෙල්ලම් ගමනින් තමල් ළඟට එන්න කම්ම හෙල්ලෙන්නේ නැතුව වල්දල් කොලයක් අසකට හරි මොන හරි වෙලා හැංගිලා ඉන්නවා. ඉඳලා ඉන්න ගමන් හොඳට බලනවා මේ නඩේම මේ තලයේම දුර්ලභ දුර්වලය කවුද කියලා. බලලා එයා කොටු වෙනකන් ඉඳලා ඉඳලා ඉඳලා ඊ ගහක වේගෙන් ගිහිල්ලා ගොදුර ගත්ත ගමන් පනින්න ඕනේ. මොකද නැත්තම් අනු මුණු සනුවරේම පනිනවා. ඒ තමන්ගේ ප්‍රධාන හතුරට විරුද්ධව ඒ නිසා දැහැගත්ත ගමන් ගොතුරට දැහැගත්ත ගමන් ඊ ගහක වේගෙන් එයා අහසට පියාඹනවා. මොකද අහසට යන්න යන කුකුසට ලාභයි පොළොවට එන්න එන්න හතුරට ලාභයි. එයා දෙන්නේ ඇත්තටම පොළොවේ වහන්නෙත් නැහැ. අර එන වේගෙට ගැහුව දැහැගත්තා. දැහැගත්ත ගමන් උඩට ගහනවා. යන්නේ එහෙම ජවයෙන්. ඉතින් එහෙම දැහැගත්ත පියාකුසා එහෙම අහසට යන ගමන් එයා දැන් ජයග්‍රහයි පියාසරයක ඉන්නේ. නමුත් ඌ හැරිලා බannවලු මම කොතන ඉඳලාද මේ දැහැගනිල දැහැගත්තේ ඊට ඉස්සෙල්ලා මම මොනවද කිරුවේ කියලා ඊගාව දවසෙත් හොඳ ගොදුරක් ගන්න අවශ්‍ය කරන මූලික කරුණු අර ඉහළ ජයග්‍රහය ඉහළට යන ගමන් හැරිලා බලලා නිමිටි ගන්නවා කියලා තියෙනවා. ඒ ඒ උකුසගේ තියෙන ලකුණක් හැටියට ඒ නිසා යෝගාවචරයටත් යම් දවසක ඒ භාවනාව හරි ගිහිලා හරි සතිය හරි ගිහිලා හරි වුණොත් ඒකේ වටපිට නිමිති ටික හොඳට හෙටත් ඕන වෙනවා. ඕක බුදුන්ගේ ධර්මයට වැඩිය වටිනවා ඒක. එහෙම නැත්නම් කවුරුත් දී උපදේශ පන්තිකට වැඩිය වටිනවා. එහෙම නැත්නම් තමන්ගෙම ක්‍රමසා විදි ටික ඒ ටික මතක නැති කරලා ඉවරලා ඒක කොහෙටත් එයි. එහෙනම් මට මේ කාගරි අහගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මගේ පෙර පින එහෙම නැත්නම් කාගරි ආශිර්වාදයක් කියලා ওই සේරගෙම විපස්සනා ඥානෙ මොට වෙනවා. ඒ ටික දැනගෙන වටිනාකම දැනගත්තොත් එයාට නැවත නැති උදවන්න පුළුවන්. ඉතින් ඒක නිසා යෝගාවචරයාගේ වැරදින තැනුත් ඒ වගේම උදව් කරනවා. හරින තැනුත් ඒ වගේම උදව් කරනවා. එහෙම වුණාට පස්සේ ඒ පුද්ගලයා වෙනදට නොඋනට වැඩිය වඩා පියවරක් ඉස්සරහින් ඉන්නේ. ඉතින් එන්නේ එකලසට කියන්නේ ප්‍රධාන වීර්යය කියලා. ඒ වෙලාවේදී ආයේ උන්නමලා පේන්නේ. යන්නේ ආපහු එන්න නෙවෙයි. ඒ අරගෙනම යන්නයි ඒ නිසා පුංචි දෙයකට හෙට්ටු කර කර ඉන්නේ නෑ. අන්නේ පහිතත්ත භාවේ නැත්තම් මේ මේකට කියන්න බලා එල්ල වෙච්චි එකලස් වෙච්චි පන්නරේ පිහිටපු ගතිය තමයි Taman අරගන්නේ චිත්ත ශක්තිය වශයෙන් අධිෂ්ඨාන ශක්තිය වශයෙන්. එනිසා ඒකට පස්සේ ඒ වගේ තැනකට ගිහිල්ලා තමයි එදා වෙච්ච එක ආපස්සරයක් සිද්ධ වෙන්නේ. එදායි ලැබපු ඥානෙ එදායි ලැබපු ඒ අවබෝධය ලැබෙන්නේ එයා සමාන ජවයක්. නමුත් මේක අපි දන්නවා එදා අහම්බෙන් එක සිද්ධ වුණාට දැන් ඒක කැමැති වුණාට හුඟක් වෙලාවට ගන්න බෑ. තමහලාට ඒ පළවෙනි සැරේ වෙලා දින ගාණක් අතරමැදදී නැවත සංවේගයේ පහළ වෙන කරුණු රාශියක් සිද්ධ වෙන්න ඕනේ. තමන්න තේරෙන්න එදා වෙච්ච දේ පොඩි දෙයක් නෙවෙයි. මට පින තියෙනවා. නමුත් මම ඊට පස්සේ මේ ප්‍රයත්නේ අතහැරලා. එහෙම නැත්නම් මේ ජයග්‍රහණයට මම ජයපැම් බොණ්ඩ ගිහිල්ලා. මට හරි ගියයි කියලා හිතලා පුරසාරක් දොඩන්න ගිහිල්ලා. එහෙම නැත්නම් පූජානම් කියන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා ආයෙ යන්න බෑ. නමුත් මේ අතරමැදි ඇති වෙන්න ඕනම කෙනෙකුට ආය සංසාරේ දුක් දනවන හිතා ගන්න බැරි දේවල් වෙනවා. එහෙම නැත්නම් සංවේගී පිටව ගන්න දේවල් ඇති වෙනවා. ඇති වෙන වෙලාවේ ආයසරයක් ඒ සංවේග ඔක්කොම සකස් කරගෙන අර වේගය මෙතෙන්ට අවශ්‍ය කරන පහිතත්ත කියන වේගය ඇති කරගත්ත දවසේ ආයසරයක් අරක දක්ක ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පළවෙනි සැරයක් වෙච්ච එක දෙවෙනි සැරේට එකම පාවිච්චි කිරීමේදී ප්‍රයෝග ඥාන ක්‍රමසා විදි පාවිච්චි කිරීම කියන එක ඒ සඳහා තැහෙන ඥාන ශක්තියක් අවශ්‍යයි. ඒ වගේම ප්‍රයෝජනේ දැනගන්න ඕනේ. මේක එදා දැක්කා ඊට පස්සේ ජයපම් බොන්න ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? කාර් එකේ ටයර් එක උලන් ගියා වගේ බැටරිය ඩිස්චාර්ජ් වුණා වගේ ආයෙ ගැම්මෙන්නේ නැහැ. නමුත් මේ ගැම්ම ආයෙ බැටරිය charge වෙන්න අවශ්‍ය කරලා තියෙන මේ සංසාර දුකමයි. නැත්නම් මේ අසාධාරණ දේවල්. එහෙම නැත්නම් ව්‍යසන. එහෙම නැත්නම් නාස්තික දේවල්. වෙනකොට වෙනකොට මේ යෝගාවචරය ඒ වගේ හිතවට ගන්න එක නෙමෙයි තියෙන්නේ මේ වෙනුවට අර වගේ අපි විපස්සනා ඥානයක එහෙම නැත්නම් මාර්ග ඥානයක ඵල ඥානයක පිහිට තියෙනවා නම් අනේ මේ தත්වලදී මම නොසලන වීර්යයක් ගන්න පුළුවන් කියලා ඒක නාස්තික පැත්තට ගන්න තමන්ට ප්‍රයෝජනවත් වෙන අපි කියන සංවේගයේ පිහිටවගෙන ආය වැඩ කරනකොට ඒ පහිතත් භාවය තුවක් වේගින් එළියට ආපු උණ්ඩේ වගේ. ආ ඒක හුරතලයක් නැහැ. ඊතලෙන් වෙන් වෙච්ච විහිදිච්ච දුන්නෙන් විහිදිච්ච ඊතලයක් වගේ කාය කාටින් අතින් පැනලා අල්ලන්න බෑ. ආන්නේ වගේ පහිතත් භාවය තමයි නැවතත් අර වරක් සාක්ෂාත් කරපික දැක ගැනීමට අවශ්‍ය වෙන්නේ. මෙන්න පහිතත් භාවයත් ලේසි නෑ මේ ඔය තමන්ගේ මතියට තමන්ගේ කැමැති විදියට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කාපටික බ්‍රාහ්මණය අහනවා ස්වාමීන් වහන්සේ මේ එවැනි පහිතත් භාවයකට එල්ල වෙලා ඒ සඳහාම පන්නරේ හිටීමට පිහිටීමට ආසන්න කාරණාව. ඒක කියන්නේ පදත්තාණය කියලා. පදත්තාණය මේ නැත්නම් පදත්තාණය ආසන්න කාරණාව මොකද්ද කියලා. ඒතර සරුවචන සඳහන් කරන තුලණය තුලණය කියලා කියන්නේ ආස්වාද ආදීනව සලකා බැලීම. ඒ தത്വෙට හිත එන්න මානසික தত্ত্বය සසඳා බැලීමේ ශක්තියක්. අර ආකාර පරිවිතක්ක වලින් ගලපගෙන මට එදා තිබුණ තත්ත්වෙට නම් අද ඉන්න බෑ. නමුත් මයි ළඟ අභව්‍ය තත්ත්ව මොකුත් නෑනේ. නුසුදුසුකම් නෑ. වෙලා තියෙන්නේ මේක එකලස නැතිකමයි. ඒක නිසා කොහොම හරි කරලා චීන අඩුම කඩම සකස් කරන මේකට ගියොත් ඒ පහිතත් වීර්ය ඇති කරගත්තොත් මේ කඩන්න පුළුවන්. ඒ කියලා තමන්ම හැකි සංඥාවෙන් මේ කරුණු සොයලා බලනවා මිස අනිහි මගේ අතින් සිල් කැඩිලාද එහෙනම් මට එදා වුණේ මොළේ නරක් වීමක්ද එහෙම නැත්නම් ඒක විකාරයක්ද මේක සැක කරන්න පටන් අරගත්තොත්. ඒක තමන්ගෙම තියෙන ඒ සාධනීය ශක්ති වෙනුවට ඒවත් තුලණය කරනවා කියලා කියන්නේ හැකි සංඥාව ගන්න එකයි. මෙතනදී පෘ탁ජනකම කියලා කියන්නේ කෙලෙෂය කියලා කියන්නේ මෙහිදී নানা ප්‍රකාර විදියට හිත වැටෙන දේවල් හිතෙන් ඉඳ තියෙනවා මම අතින් වැරද්දක් වෙලා දන්නේ නැහැ මගේ සීලේ කැඩිලාද දන්නේ නැහැ එහෙම නැත්නම් කර්මයක් ප්‍රතිසන්දීලක් දන්නේ නැත්නම් අල්ලපු ගෙද කට්ටිය හුණියම් කරලක් දන්නේත් නැහැ. මොකක් හරි හිතලා අර වෙලාවේදී අර නියම තුලණය. නියම විදිහට මේක සාධනීය පැත්තට හැකි සංඥා වෙන විදිහට කල්පනා කරනවා කියන එක අර පදන් වීඩට ඊටාම ආසන්නෙන් එන බලපාන කාරණාව. ඉතින් මේක ඒ එවැනි තුලණයකට සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කෙලීම උදව් නොකරනවා නෙවෙයි නමුත් වරක් හෝ අත්දකලා තියෙන එක. ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඒකම බල්ල කට්ටේ බවටපත් වෙනවා. ඒකෙන්මයි අල්ලන්නේ මේක රැචට් එක අල්ලන්නේ. නෑ නෑ මට එදා හරි ගියා නම් ඒ අතරමැද මේ අතරමැද ওই තරම් වෙනසක් කළා නෑ. ඒක එකලස නැති ප්‍රශ්නයක් තියෙන කියලා. ඒක හරි විදිහට ඒ පාරෙන් පිට පැනපු වාහනේ නැවත පාරට ගන්නකොට දක්ෂ රත රතාචාර්යවරයා කටයුතු කරන්නේ කොහොමද? අන්නේ වගේ නියම තුලනයක්, නියම සලකා බැලීමක්. මේකට කියන්නේ ප්‍රායෝගිකත්වය කියලා. ඉතින් ඒක අවස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. මෙතනදී සරුවචනාංශේ පාවිච්චි කරලා තියෙන ක්‍රම දිහා බලනකොට මොනම දෙයක්වත් අතහැරලා නැහැ. උන්වහන්සේගේ මේ මධ්‍යම ප්‍රතිපදාවට තුලණය ගැනීමේදී අන්ත දෙක පාවිච්චි කරලා තියෙන තන්නේ කර ප්‍රයෝජනේ සලකලා විතරයි කාගවත් මතිමතාන්තර ඔප්පු කරන්න නෙවෙයි. කිසිම න්‍යාය ධර්මයක් ඔප්පු කරන්න නෙවෙයි. ඌ අහුණා නම් ඌසල අරුට ගැහුවා මැදින් ගියා. ආය මොනම තාලකින්වත් ඒක නෑ මේ වග වෙන ගතිය. බුද්ධමාකාර ලස්සනට මේ පටිච්ච සමුපාදයේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්නේ. ওই මතවාදී එහෙම නැත්නම් අපි කියන සදාචාරවාදී කිසි කෙනෙකුට බෑ මේක කරන්න. මොකද මේ පුද්ගලයා එක පැත්තයි දකින්නේ. ඒක නිසා ඒ තුලනේ කිරීමේදී මධ්‍යම ප්‍රතිපදාව තේරීමේදී ඒ පුද්ගලයා තමන්ට එන ප්‍රශ්නේ තමන් කරා එන ප්‍රශ්නේ ශාසත දිට්ඨියට බරවන මේක සදාකාලිකව පවතුන මේක වෙනස් කරන්න බෑ ආදී විදිහට ඒ මනසට ගහන්න උන උච්ඡේද දිට්ඨිය. ඒ කියන්නේ තමන් උච්ඡේදවාදී නිසා නෙවෙයි උච්ඡේද දිට්ඨිය ගන්නව ආයුධයක් වශයෙන් මූරක් අරගෙන ගහනවා සදාචාරවාදයට වැටෙන්නම ගහනවා. ඊමණට උච්ඡේද දිට්ඨියෙන් ප්‍රශ්න ගන්නව සදා ශාසත දිට්ඨියෙන් ගන්නවා. මේක පේන්නේ චපලකමක් වගේ. මේක පේන්නේ නිකන් මේ ආන්දගේ ප්‍රතිපත්තිය වගේ. නමුත් සරුවත්‍යංශි පෙන්නලා දෙනවා මේ කරන්නේ කවුරුවක් පරද්දන්නවත් මොනවාක්වත් නෙමෙයි. Tamange මධ්‍යම ප්‍රතිපදාව අරගෙන මේ ඉදිරියට යන්න පුළුවන් බලය ජවකවා ගන්න ඊ සෑම දෙයක්ම පාවිච්චි කරනවා. ඉතින් මේතර මේ වෙනකොට මුළු සංසාරෙම එහෙම නැත්නම් ගැඹුරු සියල්ලම එහෙම නැත්නම් කාල වශයෙන්, දේශ වශයෙන් සෑම දෙයක්ම පාවිච්චි කරන්නේ මධ්‍යම ප්‍රතිපද ලබා ගැනීම සඳහා පමණයි. ඒ මධ්‍යම ප්‍රතිපද ලබා ගැනීමට අපි උච්ඡේදවාද පාවිච්චි කරනවා කියලා කියන්නේ උච්ඡේදවාද පිළිලා නෙවෙයි. උච්ඡේදවාද පිළිගත්ත කියන එක නෙවෙයි. උච්ඡේදකාරය කෙනට සස්සතවාදය ගත්තයි කියලා කියන්නේ සස්සත වෙලා නෙවෙයි. ප්‍රයෝජන සකලා ගැහුවා බිඳගත්ත ආයෙ එකටවත් වගේ වෙන්නේ ඊගා වැඩේට බැසා. ඉතින් ඒ ඥානය, ඒ කියන්නේ ඒ ප්‍රයෝජන ඥානය, ප්‍රායෝගික ඥානය මොනම විශේෂකවත් නැහැ. මොකද හැම විෂයක්ම රේඛීය ක්‍රමයට උගන්වන්නේ. මෙතනදී නෑ. ඒ රේඛීය ක්‍රම මොකක්වත් නෑ. අවත්තව හැටියට ප්‍රයෝජන ගත්තා ඉස්සරහට ගියා. ඉතින් මේකදී තමයි මෙතෙක් ජීවත් වෙනකොට පවුරුදු 50කට 70ක් මේ ජීවේ ලෝකේ ජීවත් වුණා නම් ඔය සෑම අත්දැකීමකම ප්‍රයෝජනවත් වෙනවා. ඒව පාවිච්චි කරන්න ඕනේ අවස්ථාවේ හැටියට තමන්ගේ අත්දැකීමෙන් ගන්නවා මිසක් මේකට ප්‍රශස්ත හරිම උත්තරයක් හෝ හරිම වාද ක්‍රමයක් තියෙනවා කියලා කද්දාක අපිට බලන්න එපා දෙවන්නේක් ගැන යැපෙන්න එපා. තමන් ළඟ තියෙන දැනුම හොඳටම ඇති මේ සාමාන්‍ය ජීවිතයක් ශරීරයක් අවුරුදු 50කට පාවිච්චි කරනවා කියලා කියන පුංචි අත්දැකීමක් නෙමෙයි. ඒකට විශාල යුද්ධයක දිනලා තියෙන මේකෙදි දැනගන්න ඕනේ මට අවශ්‍ය කරලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කරන්න ඕනේ. මධ්‍යම ප්‍රතිපදාව ගන්න හදනවා මිසක කිසිම වාදයක් හෝ කිසිම න්‍යාය ධර්මයක් හෝ කිසිම සමීකරණයක් ඔප්පු කරන්න දඟලලා දඟලිලා තිබුණොත් ඒක තමයි මේ මතවාද වලට අහු වෙනවා එහෙම නැත්නම් දික්ටිගත වෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ දර්ශන විද්‍යාවේදී මේක හරිය ලස්සනට පාවිච්චි කරනවා කිසිම දෙයකට මාර්ග එකක් නෙවෙයි. දෙක තුනක්ම තියෙනවා. ඒකෙදි කිට්ටුම තියෙනකෙන් පයින් එකයි තියෙන්නේ. ඒක හරීම ප්‍රයෝගශීලී. එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා කරන්නේ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැත්නම් ඔය පටිච්චසමුපාදේ සාපේක්ෂකතාවයේ තියෙනවා තියෙනට වැඩිය හොඳ තැනක් අල්ලන්නයි හදන්නේ. ඒ සඳහා පාවිච්චි කරනවා ළඟ තියෙන සෑම වස්තුවක්ම පාවිච්චි කරනවා. උත්තර දිදී ඉන්න ගියොත් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොනම තාලකින්වත් සරුවචනස වාදනා ගන්න ගියාම එනතන සරුවචනාංශයේ මේ මතුවෙන දේවල් වල කටයුතු කරලා තියෙන හැටි බලනකොට වර එක ආත්මවාද කෙලින්ම බාර අරන් තියෙනවා. සීලයක් ඇති කරගන්නකොට උන්වංශ කියන මම කුඩා හොඳ කුලයකින් ඇවිත්නේ තියෙන්නේ. අපේ කට්ටිය පව් කරලා හිතේ කියලා නැහැ. ඒ නිසා ඒ කුලමානේ අරගෙන සීලය රකින්නයි කියලා. එතන මගේ මගේ මෙතෙක් කල මම කරගෙන ආපු ජීවන රටාව හැටියට මේ වැඩි තරම් වෙන්නේ නැහැ. මොකද මම මේ කෙරුවොත් මම මේ පොලිසියට වැන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා. මට ගැළපෙන්නේ කියලා කුලමානේ තමන්ගේ අනික් මද සේරම පාවිච්චි කරන්න කියලා කියන සීලේ රකින්න. කඩන්න නෙවෙයි. එතනදී නෑ මේක මේ ආත්මවාදයක් නෑ අනම්මන කතා නෑ ආත්මවාදයේ හෝ නම්බුකාර කුලයක ඉපදුණයි කියනක හෝ නැත්තම් හොඳ සල්ලිකාරයෙක් කියනක හෝ නැත්තම් තමන් ලස්සන මිනිසෙක් කියලා හෝ එහෙම නැත්තම් තමන් හොඳ චරිතයක් තිබුණා කියලා සෑම දෙයක්ම පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට මේ කට්ටියට තේරුම් අරගන්න අමාරුයි බුදුහාමුදුරුවෝ මේ වෙලාවට මේ ආත්මවාදයක් කතා කරනවා. එහෙම නැත්නම් මේ කුල ભેදයක් කතා කරනවා. নানা ආකාර විදිහට කතා කරනවා. සමාධියෙත් මේක තියෙනවා. විපස්සනාට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සියල්ලම තියෙන්නේ නිවනට ප්‍රයෝජන ගන්න මිසක් අර දෙයක එපාමයි කියලා මොනම දෙයක්වත් විශ්ව කරන්නේ නැහැ. මේ දේ අත්‍යවශ්‍යයි කියලා මොනම දෙයක්වත් මේ භාවනා ජීවිතේ අවශ්‍ය දෙයක්වත් නැහැ. අවස්ථානුකූලව තුලණය කරගන්න දන්නේ නැත්නම් ඉතින් කල්ප ගානක් යනවා ඒක <clears throat> අර මේ පොළොස් සම්බුල යොදා ගන්නවා යෙදනවයි කියලා ඒකට කියන්නේ සියල්ල සමතුලිත කරගන්නවා කියන එක ඒක ඒ මනුස්සයා රස බලලත් කරනවා සුවඳ මුත් අල්ලනවා සෑම තැනකීම කරනවා ඒ නිසා ඒ තුලණයේදී මේ පුද්ගලයා නිවන පතාගෙන මේ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනෙක්ද එහෙනම් මේ වටින කට්ටියට පිටේ ඉන්න කට්ටියට හේතු කරුණු දක්වන්න හදන්න ගිහිල්ලා <clears throat> මේ සංවිධාන නැත්තම් සංසාරේ නැත්තම් යැපීම පැවැත්ම හොයන කෙනෙක්ද කියලා බැලුව බැලමට පේනවා. ඒක හැබැයි අර <clears throat> සත්‍යයක් එහෙම නැත්නම් ඥානයක් පළවෙනි වතාවටවත් ඔප්පු කරගත්ත නැති කෙනෙක් කරන්නේම රංගපෑම තමයි. කරන්නේම කවුරු හරි කරපු පරණ කරපු එකක් තමයි. වරක් අත්දැකගෙන ඥානයක් වරක් අත්දැකගෙන ඒ ඥානය සඳහා නැවත කටයුතු කරනකොට එයා දන්නවා මේකයි යොණ කරන්න මේකයි නැති වෙන්නේ කියලා අර <clears throat> ප්‍රායෝගික දැනුම නැවත යොදවලා කෙටි ක්‍රමෙන් ඒක දිහට යනකොට මචං කොහොමද සුවඳක් එන්න පටන් අර ගන්නවා <clears throat> මිනිහා යන්න වෙ ඉසලා දන්නවා මෙතෙන්ද යන්න ඕනේ කියලා ඒ කාටවත් ඔප්පු කරන්න ඕනකමකුත් නැහැ ඒක න්‍යායකට අහු වෙන්න ඕනකමකුත් නැහැ අන්න ඒ තුල නේදි තමයි සතා යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තේරුම් ගන්නෙ ඒ වගේම කවුරු හරි අබැග්ගයකටපත් වුණාට පස්සේ වෙහෙසකටපත් වුණාට පස්සේ තමයි මේක ඔප නැගලා ඉන්නේ හරියනකොට නම් කවදාකවත් එන්නේ සාර්ථක වෙනව කවදාකවත් මෙහෙම ඥානෙ පාවිච්චි වෙන්නේ නැහැ අපි වරදිනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැරදුනාට පස්සේ කියලා තියෙනවා හරි අපේ ධම්මනේ සත්‍ය ආමරෝ ඉන්න කාලේ කිව්වේ පිස්සු සනීප කරන්න ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක පිළිබඳ කිසිසේත්ම බය වෙන්න එපා. යම් දුකක් Taman කරට පැමිණෙනවා නම් ඒ දුක දැරීමේ ශක්තියත් එක්කමයි දුකේ. කවදාකවත් අඬන්න එපා. කවදාකවත් චරිචුරු ගන්න එපා. චරිචුරු ගෑවොත් වෙන්නේ මොකද්ද? Tamanගේ ශක්තිය සේරම මිලාන වෙලා යනවා. දුර්වල වෙලා යනවා. අර කෙලස් උලිහිලි පාලව වර්ජණය කරගෙන ඉදිරියටපත් වෙනවා. තරහා පැමිණෙන සෑම දුකක්ම දරන්න පුළුවන් වෙන කොටයි ඒ. ඒ වගේම එන්නේ යන්නේ තියෙන දේවල් මේ ලෝකේ. එතකොට ඒ පුද්ගලයා ඒ වගේ වෙලාවකට තුලණය කරන්නේ පැරදෙන, පැකිලෙන, පස්ස ගහන චරිචුරු අදහසෙන් නෙවෙයි. අහිතත්ත්ව වීරියක් ගණ්ඩායි මේ යන්නේ. ඒ සඳහා ඒ තුලණයේදී ඒ පුද්ගලයාගේ හැසිරෙන ස්වරූපෙන් කියන්න පුළුවන් මෙයා වරක් හරි අඩු ගානේ මේක අත්දැකලා මේ කතා කරන්නේ අත්දැකීම එහෙම නැත්නම් අත්දැකීම අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් වැඩ කරන එක නම් බොහෝම කෙටි ක්‍රම රාශියක් තියෙනවා. කිට්ටුම තියෙන ක්‍රමයක් ගත්තා පාවිච්චි කරලා වැඩේ කරා. ඉතින් මෙතනදී වග වෙන්න බෑ. මේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ තනි වෙන්නේ කියලා. හඟ වෙනගේ තනි අඟ වාගේ නැත්නම් ඇත්තරලෙන් වෙන් වෙලා ගිය මාතංගණන් හස්තිරාජා වගේ <clears throat> තමන්ගේ විවිධකේ සඳහා කටයුතු කරනකොට තව කෙනෙකුට වග වෙන්න අවශ්‍යම නැහැ. වග වුණා නම් හිතන්න අහුවෙලා ඉවරයි. මේ කියන්නේ මේ කාය විවේක චිත්ත විවේක නෙවෙයි උපදි විවේකේ. කාය වශයෙන් අපි ඇලි ගලි වාසය කරන්න පුළුවන්. නමුත් මේ ඒ ඇලි ගලි වාසය කරන්නේ පෛරුපාසානට ආලිංගණයට නෙවෙයි අයින් වෙන අදහසින්මයි. ඒ අර පන සිංහල කවියකට කියනවා ගසක කැප්පුම ගස මුල පෑදුමින් දනේ හානා හීය පානා ඇඬ හැරෙන් දනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දනේ අමුතු බද්දීම අත ගැල්ලුමින් දනේ කියලා පරණ මිනිසු කතාවක් කියලා තියෙනවා මනසේ හීය හානකොටම හානා හීයෙම කියදාගේ මේක ගොයියද නැත්නම් බයියද කියලා අරකුණ ජස්චොක් ගහලා ගහ ගහ යන විඤ්ඤාට හරකටත් ගැතයි, කමතරත් ගැතයි, අහගෙන ඉන්නේ තේන මේක හරකෙක් තමයි පිටිපස්සේ ඉන්නේ කියලා. හයිය අහන විඤ්ඤා හැම නැහැ බොහෝම ලස්සනට අඬහැරේ පාගෙන ගත්තාම හරකුණ මේ කොන ඉඳලා යහකොන්ට හීවිට අදිනවා තේරෙන්නේ නැහැ. එනිසා ඒක ගෝවිත පොළටත් හරි ලස්සනයි. බොහෝම ලස්සනට හානාහිය පානාඬ හැරෙන් දැනේ. ගසක බොල කැපම ගස මුල පෑදුමෙන් දැනේ. මේ කැලේට ගිහලා ගහක් කපන්න ගියාම ගහ තුන වලට පොරව වනවන්න බෑ. පොරව වදින හරිය ප්‍රමාණය ඔක්කොම ගස් කපලා පිටිය සකස් කරගෙන අමුඩි ගහලා බුලත් ටිකක් එහෙම කාලා ඇවිල්ලා ගහදියා බලලා තමයි ගහ කපන්නේ. ගිය ගමන් වනවන්න ගත්තොත් එහෙම පොළොව පැටලුනොත් වලක තමන්ගේම ඔළුවටමයි වදින්නේ. නිසා ගසක් කපන්න ගියාට පස්සේ මේ මිනිස්සයා ගිය ගමනේ දඩබඩ ගාලා ගස් කපන්නේ නැහැ. ඒ වගේම මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. තමසේ තමන් යන පාරේ කෝටු කැල්ලක් හරි තියෙනවනම් අසුචි පිටක් හරි තියෙනවනම් කෙහෙල්ලෙල්ලක් හරි තියෙනවනම් අඹ පොත්තක් හරි තියෙනවනේ මස කොච්චර හදිසි වුණත් ඒක අයින් කළා දාලා යනවා. මොකද දන්නවා Taman හරි හදිසි යනකොට මේක පෑගුණොත් වැටෙනවා. කවදාකවත් ඒ යන පාරේ තියෙන අවුලක් උඩින් පැනලා යන්නේ. අයින් කරලා යන්නේ. කටුකොහලක් තිබුණත් අයින් කරලා යන්නේ. ඒ මනුස්සයා දන්නවා දැන් නම් ටිකක් කලබලේ තමයි. තමුත් මීටත් වැඩිය කලබල වෙලාවල් එනවා. ඒ වගේම කියනවා අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනී කියලා. අපේ පැරණි සිංහල කමේ හැටියට බත් වේලක් කියලා කියන්නේ ඇහෙන අමාරු වැඩක්. ඉතින් අදත් එහෙම තමයි. ඒ නිසා දන්නේ නැති අමුත් එක්ක ආවොත් එහෙම බත් කන වෙලාවක ඉතින් ඒ මනුස්සයා ලැජ්ජාවට නැගිටලා යනවා මම යන්නම් කියලා. ඉතින් පිටිපස්සෙන් කියලා වැලමිටෙන් අල්ලනවලු බට්ටියක් අන්න ඉන්නේ කියලා. අර මනුස්සයා වැලමිට ගසගත්තකම යනවනේ යන්න. අල්ලන්නේ වැලමිටෙන්මයි. ඕක තමයි භාවනා කරනකොට දැනගන්න ඕනේ අල්ලන්නම වෙනවා. අල්ලන්න වැලමිටෙන්. වැලමිටින් අල්ලුවට පස්සේ අත දැස්ස ගම මිනිහා යනවා. අනේ බත්තියක් කන්න ඉන්න බත්තියක් කන්න කියලා වැලමිටින් අල්ලන ගයි තියෙන පිටිපස්සෙන් කියලා. ඉතින් මේව බුදුහාමර කියලා දීපේව නෙමෙයි මේ පදන් වීර්යයකට ලෑස්ති කරනකොට යෝගාවචරය දැනගන්න ඕනේ අපකරා පැමිණෙන දේවල් කවදාකවත් අනේ නිවන් දකපන් උඹට මෙන්න මේක දෙන්නම් අරක දෙන්නම් කියන එකක් කවදාකවත් වෙන්නේ. එන හරියක් එන්නේ කරදර. විශේෂයෙන්ම කිට්ටුවන්තින්ගේ. ඒකයි ඒකේ තියෙන ලස්සනම කැලල පෙමතෝ ජායති සෝකෝ. මේ ප්‍රේමයට ආලිංගනය කරනකොට වැලමිටින් අල්ලන්න ඉගෙන ගන්න ඕනේ. ඉගෙන කිසියම් සම්බන්ධතාවයක් දුරදි කියන්න දෙන්න එපා. සම්බන්ධතාවය නැතුව ඉන්න බෑ. ආන් එතෙන්දී මේ සම්බන්ධතාව පැවැත්වෙන ක්‍රමය අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනේ කියලා පරණ තියෙන කවිය තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ තුලනාව මොකද්ද කරන්න ඕනේ කොහොමද මේ ආසාදාදීනව සැලකීම කියන එක Tamante අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ටික ක්‍රමවේදය උපක්‍රම හම්බ වෙන්නේ ව්‍යායාමයෙන්ම තමයි. එහෙම නැත්නම් මේ වීරිය කරලම තමයි. ඒ නිසා අපි උපමාවක් විදිහට කියනවා නම් පහුගිය දවස් ටිකේම අපිට සාකච්ඡා කරන්න උනා මේ භාවනා කරනකොට වේදනාවක් එනවා. ඉතින් වේදනාවක් අපම මම මොකද කරන්න ඕන? ඒ මේකට කියන්න එක එක උත්තරයක් ඇත්තේ නැහැ. Tamanට කරන්න තියෙන්නේ ආපුංචි වේදනාවක් ආන ගණන් ගන්න නැතුව ඉන්නවා. ඉතින් ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනද නැත්නම් මෙනෙහි කරන්න ඕනද කොච්චර පුංචි වේදනාවක්ද මෙනෙහි කරන්න ඕනේ කොච්චර නැද්ද කියලා කියන්න බෑ සාමාන්‍ය මූල කර්මස්ථානට වැඩිය පුංචි නම් ඒකේ සංඥාව ගණන් ගන්න එපා ඊට පස්සේ එනවා වේදනාවක් මූල කර්මස්ථානය සම සම වෙලා නැත්නම් වේදනාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇවිලා මූල කර්මස්ථානෙත් එක සමසම හිටිනවා නම් වර එක උත්සාහ කරලා බලන්න මූල කර්මස්ථානයේ වේදනා තියෙද්දි කොහොමද වැඩ කරන්න කියලා තමන්ගේ අදහස මූල කර්මස්ථානයටම ප්‍රමුඛතාවය දීලා වේදනාව හරහා බලන එක. නමුත් වේදනාව ඇවිල්ලා විරිත්තලා යනවා ගොඩ ගොඩ මේ මේ මේ තර්ජනය කරනවා හරි හරි ඊට පම්බට දෙන්නම් කියලා මේ වැඩි වෙමින් පවතින වේදනාවක්. ඉතින් එතකොට වර එක බලන්න වෙනවා වේදනාව වේදනාව කියලා මෙනෙහි කරන්නත් වෙනවා. ඉතින් මේ දෙකෙදි කොයි එකද කරන්න ඕනේ කියන එක උත්තුලනා එතන තියෙන පැහැදිලිවම ඒ ඔක්කොම පරීක්ෂා කරලා බලන්න ඕනේ. සත්‍ය කඩා ගන්න නැතුව ඒ ආර්ය පරිශ්‍රයෙන්ට මේ දෙකම කරන්න ඕනේ. නමුත් යම් වෙලාවක මෙහෙම තිබුණු වේදනාව දැන් දරා කියා ගන්න බැර මූල කර්මස්තන ඉක්මවල ගියා නම් ඊට පස්සේ අහන්න දෙයක් නැහැ නේද මූල කර්මස්තන්නේ නැහැ නේද? එතකොට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා. බලාන ඉන්න තැනත් ආනාපාන කරපේකන නාසිකාග්‍රේ ඉඳලා අර වේදනාව තියෙන තැනම තියාන වේදනාව දිහාම ඒ කියන්නේ හරියට මෙතන అలවලා වේදනාව දිහා බලන ගමන් පුළුවන් තරම් උත්සාහ කරනවා දැන් මේ වේදනාව વિશે තියෙන නදකින් නොපතන් කියන යටින් එන द्वේෂය දැකගෙන දකිමින් මේ වේදනාව මෙනෙහි කරන්න නම් මේ වේදනාව අනුන්ගේ එකක් වගේ මෙනෙහි කරන්න ඕනේ. එනතන වේදනාව කපණ එකක්ද, කොටන එකක්ද, පුච්චන එකක්ද ආදි වශයෙන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ දැක ගන්නාසුලෝ මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ සමහර වෙලාවට ඒ වේදනාවට තරහෙන් තරහ බව දන්නේ අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ නැද්දකින් නොපතන් නොතෝමකින් තමයි. අර යට තියෙන එතකොට ද්වේෂය අහුවෙන්නෙත් නැහැ. වේදනාව මම අනිච්චං අනිච්චං කිව්වයි කියලා කියනවා. ඒකත් කෙරුවට ප්‍රාදයක් ප්‍රශ්නයක් නැහැ. ඒකත් කිරුවට ප්‍රශ්න නැහැ. නමුත් දැනගන්න ඕනේ මම මෙතෙන්දී අනිච්චං කියලා බැලුවා. මෙතෙන්දී වේදනාවේ ස්වභාව ලක්ෂණ බැලුවා. මෙතන වේදනාව හරහා බැලුවා. මේක වේදනාව නොසලකා හැරියා. ওই ඔක්කොම මේකට කැපයි. මේ සේරම ව්‍යාපාර කරලා, ව්‍යායාම කරලා බැලුව කෙනාට තමයි තුලනයක් හරියට කරන්න පුළුවන්න්නේ මෙන්න මේ වේදනාවට මෙහෙම කරන්න ඕනේ මේ වේදනාවට මෙහෙම කරන්න ඕනේ මේ වේදනාවට මෙහෙම කරන්න ඕනේ. ඒක කවදාකවත් තව කෙනෙකුට අදාළ නැහැ. ඊගාව චිත්තක්ෂණයට අදාළත් නැහැ. ඒ නිසා තමන්ගේ පරිේශන ටික නැත්නම් තමන් ඒ කළ යුතු කාරණා ටික ඒ වෙලෙදි කරන්නේ නැතුව කාගෙත් දැනුමකින් හෝ ණයට ගැනීමකින් හෝ එහෙම නැත්නම් වේදනාව නැති කිරීමෙන් මේක කරන්න බෑ. සද්දයක් යනකොටත් එහෙමයි. හිතවිලි එනකොටත් එහෙමයි. ඒක ඒ වෙලාවට ඒ தත්ත්වයට යනකම් හොඳට සතිය ගෙනල්ලා ඒ වේදනාවේ තාරාතිරමේ හැටියට සද්දේ තාරාතිරමේ හැටියට එහෙම නැත්නම් වේද මේ හිතවිලි තාරාතිරමේ හැටියට කළ යුත්තේ කරන්න. හැබැයි ඒවට වග වෙන්න. මම මේක කෙරුවා මෙහෙම වුණා. මේක කරා මෙහෙම කරා. ඒක කමඨාන් සුද්ධ කරනලාදී පැහැදිලිව කිව්වොත් අහගෙන ඉන්න කෙනාට ගැන්දී ගලබේර වගේ තේරෙනවා. මෙයා මොන විදිය ආකල්පකින්ද මේක කරලා තියෙන්නේ. ඒකෙන් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා නම් කමඨාන් සුද්ධ කරන්න යන්න ඉස්සලා තමන්ම දන්නවා. මේ දේ කරපු නිසා මට මෙහෙම වුණා. අන්න ඒ විදිහට මේ ව්‍යායාමය ව්‍යායාම් කිරීම එක එක ක්‍රම වලට ව්‍යායාම් කිරීම කියන එක මේක ඇත්තටම අභිරමණය කරන්න පුළුවන් එකක්. අපි ඇත්තටම රණ්ඩු කරන වේදනාවත් එක්ක හරි වේදනාව දෙන එකක් තමයි දුක් වේදනාව තමයි. එනනම් මේ හිතපු නැති විදිහට හිතවිලි ආවිල්ලා කරදර කරනවා තමයි. එනනම් කවුරක්වත් හිතාපු නැති විදිහට සද්ද කරනවා තමයි. නමුත් ඒක ආනාපානෙත් එක්ක ගලපලා එවැනි ප්‍රශ්න ආපු වෙලාවක තියෙන පුළුවන් හැම උපක්‍රමම දාලා කරලා බලන එක ඒක ආර්ය පරිේශන කියලා කියනවා. නැත්නම් ව්‍යායාම කරලා බලන්න ඕනේ. සමහර විටක ඉතින් ওই පොත්පත් කියවනකොට එහෙම නැත්නම් බණ අහනකොට කමඨාන් සුද්ධ කරනකොට ඒකට කෙටි ක්‍රම වගේක් හම්බ වෙනවා. මොන කෙටි ක්‍රමේ හම්බුණත් කළ යුතු සියල්ලම කරලා ඒ වෙලාවට මේකයි ගැලපෙන්නේ කියන එක දැකගන්න අරක අර ආදුනිකයට බයිසිකලක පදිනකොට පිටිපස්සෙන් කවුරු හරි අල්ලගෙන ඉන්නා වගේ වැටෙන වෙලාවේදී උදව් වෙනවා. නම් කවදා හරි බයිසිකලක පැදලා හොම්බෙන් ගිහිලා වැටිච්ච දවස තමයි බයිසිකල් එකට තේරුම් ගන්නේ. කාර් එක උනත් ලයිසන් එක හරියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙච්ච දවසේ තමයි. එතකන් ලයිසන් එක එච්චර හරිනේ. මේ හැම දෙයක්ම එයා දක්ෂයෙක් බවටපත් කරනවා. ඒක නිසා මේ ව්‍යායාමය කිරීම සඳහා කොච්චර කරන්න ඕනද මොකද්ද කියලා කල්ැතුව කියන්න පුළුවන් කමක්වත්. මේ වෙලාවේ මේකයි කරන්න ඕන කියන එකක්වත් නැහැ. දාලා වශයෙන් කිය හැකි සතියට යට වෙලා තියෙනවා. තමන් කරන දේ තමන් දන්නවා වග වෙන්න පුළුවන් නම් ඕනම දෙයක් කරලා බලන්න කියන. මේක හුඟක් පළල් පරාසයකට එනවා සතිය සහ සමාධිය දියුණු රෝගාවචරයෝ පුදුමාකාර දේවල් ඒ වෙලාවට කරලා බලනවා කරලා බලනකොට මිනිස්සුන්ට පේන්නේ බාහිර බලයින් උපේක්ෂේ පේන්නේ මොලේ නරක වෙලාද කියලා අර වෙනද අයින් කරන්න හදපු දුක් කොට බැහැ ගන්නවා යොදවලා බලනවා ඉතින් වෙන කෙනෙක් දැක්කොත් හිතන්නේ මේ මං ඔළුව නරක වෙලාද නෑ මෙයාට ඕනේ පරීක්ෂා කරලා බලන්න මං එදා මේකට බය වෙලා පැන්න අද මේක හරහා යන්න ඕනේ මේ කාලා බලන්න ඕනේ කියලා යොදලා බලනවා. ඒ යොදලා බලන වෙලාවට ඔය කෙලස් කියන එක කෙලස් නෙවෙයි පරිේශණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය විතරයි. ඊට ඉස්සෙල්ලා නම් ඉතින් කාමීත්‍යාචාරයේ කාමේ එනකොට හරියට ලැජ්ජාවක් බයක් ඇති වෙනවනේ. ද්වේෂය එනකොට පුදුමාකාර පැලහීමක් තැවීමක් සිද්ධ වෙනවනේ. නිදිමත එනකොට ලැජ්ජ වෙලා මිරිකලා යනවනේ. විතක් මේ මේ දෙගිඩි හිතක්. එහෙම නැත්නම් වික්ෂිප්ත වෙච්ච හිතක්. පෙන්වන්න බැරි තත්ත්වෙන අර වෙලාවට හිතෙනවා අනේ මේ කෑල්ලක් හම්බ වෙනවනේ දැන්. මේ කියන සතිය තුල මට ව්‍යායාම් කරලා බලන්න. ඔක්කොම යොදවලා බලන්න. ඒ නිසා එතනදී ඒ තියෙන ඒ පුළුල් පරිේශන ශක්තිය මේ මේ ව්‍යායාමේ තමන් වැඩියෙන් වැඩියෙන් කරන්න කරන්න තමන්ට එන්න තියෙන කරදර වලට ලොකු ප්‍රතිශක්තියක් ලොකු ආත්ම ශක්තියක් ඇති කරනවා වගේම තව කෙනෙක්ගේ භාවනාවකදී ඒ පුද්ගලයාට දුකක් කරදරයක් ආව වෙලාවට හොඳට හදා බෙදා ගන්න පුළුවන්. මේ නොකල යුත්තක් කරා කියලා චෝදනා කරන්න ඕනෙත් නෑ. මෙන්න මෙහෙම මෙහෙම වැඩ මං කරලා තියෙනවා කරලා බලන්නයි කියලා. එයාට තව ක්‍රමසහවිදි කිට්ටු කරලා තියන්න පුළුවන් උපකරණ ටිකක් මේ සෑම දෙයක්ම වළංගුයි. මොකද මේ එක දෙයක්වත් Taman දුක් පිනිස කරනවා නෙවෙයි මේ සංසාරේ තියෙන දේවල් අතර යොදා බැලීමක් කරනවා Taman අහල පහල තියෙන උපකරණ ටික Tamanගේ ඥාණය ඒ වෑයම ඊ타ත්ම තිරියං කරවන සුළුයි. 40 පෑන්නට පස්සේ මිනිස්සෙක් කවදාකවත් නැහැ අර Taman අතෑරපු දේවල් එකක්වත් ආයෙ පරීක්ෂා කරන්න. 40 වෙනකන් නම් කරන තීරම ශ්‍රී ලංකන ඔක්කොම කරනවා. 40 පෑන්නට පස්සේ ඒ රට් එකේම තමයි දුවන්නේ. ඒක හෙල්ලිච්ච ගමන් ඉතින් ඇලර්ජික් කියයි මට ඕක කරන්න බෑ කියයි දෙමාපියන්ට බයිනවා දරුවන්ට බයිනවා ඒ අර තමන්ගේ රට් එකේ යන්න නැති නිසා ඉතින් ඒකෝඩ මොලේ සීමිත පරිපතයක් විතරයි වැඩ කරන්නේ අනිකවා සීරම ශීඝ්‍ර මැරලා යන පටන් ගන්නවා ඉතින් ඒ වගේ වෙලාවල් වලට යාට තිරියංකම රකින්න ඕනේ නම් එහෙම නැත්නම් හිතේ තරුණකම රැක ගන්න ඕන නම් ඒ පුදුලට කරන්න තියෙන කවදාකවත් කරපු නැති වැටියක් කරන්න කියනවා සක්මන් කරනවා පස්සෙන් පතර සක්මන් කරන්න කියනවා. රෑ යනකොට ටෝච් එකක් නැතුව යන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් හොඳටම කෙනින් මොනවාක්වත් නැතුව කාට හරි ගිහලා බැනලා බලන්න කියනවා ගහන හැටි. එතන කවුරු හොඳටම කිසිම බග විභාග නැතුව බනිනකොට හොඳට මුණ දිහා බලා ඉන්න කියනවා නිකන් ඉටි මුණකින් බලා ඉන්නා වගේ ඉතින් මේ පරිේශන ටික කරන්නේ නැතුව අපි කවදාද මේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියලා දැනගන්නේ. අපි මේ භාවනා කරන නිසා කිසි කෙනෙක් මට බනින්න නරකයි මට පවන් තලන්න ඕනේ මම යනකොට පාට මේ මේ පාවඩේ ලන්න ඕනේ වඳින්න ඕනේ ඒව බලාපොරොත්තු වෙනවා කියන්නේ කවදාකවත් මේ සංසාරේ තියෙන දුක කියන එක දන්නෙත් නැහැ ධර්මයේ තියෙන ගැඹුර දන්නෙත් නැහැ. එනිසා මේ පරිේශන ටික කරනකොට තමයි අපි නැවත born again නැවත ඉපදෙන්න පටන් අර ගන්නවා. මේ ටික දැන් බටහිර ලෝකේ උත්සාහ කරගෙන යනවා මේ වයසට යෑමේ රෝගේ වයසට යෑමේ ඒක කවදාකවත් නැත කරන්න පුළුවන් එකක් නෙවෙයි කොහොමද මේක වෙන්නේ කියලා ඒ තේරුම් අරගන්නවා Taman විහිම්ම බොහෝ විචල්්‍ය සාධක කපා හරිනවා අවුරුදු 40 පැනකට පස්සේ ඊට පස්සේ මොලේ සම්පූර්ණ අර පුරුදු පරිපත ටික විතරයි ඊට පස්සේ අනිත් ඒවා එහෙම හිරි වැටෙන්න පටන් අර ගන්නවා එහෙම නොවීම පිණිස ඒ හුරස් වැඩ කවදාකවත් නොකර වැඩ පොඩි දරුවෙක් අසුචි ටිකක් කරන හොඳට කන හැටි අතකක එහෙම නැත්නම් වමන කෙරුවට පස්සේ ඒක ආපහු ගිලින හැටි එහෙම නැත්නම් අම්මගේ මූණට උචු කරන හැටි මෙව කරන්න බැන්න මොකද්ද මේ භාවනා ජීවිතය කියන්නේ ඔක්කොම වෙනවා ඉතින් ඒ ටික තමයි පොඩි එකාගේ තියෙන හුරතලිය අපි ඒකට කියන්නේ ධර්ම මේකට කියන්නේ ධර්ම හුරතලිය කියලා මුචිකයි බුදුහාමුදුර කියන්නේ පුළුවන් තරම් තරුණ වයසේ භාවනා කරපළ වයසට ගියාම අමාරුයි. ඒ මොකද අර මේ පාරෙන් පිට යනකොට සාහලවනවා. ධනිස් පොල් කටු ගැහෙන්න පටන් අර ගන්නවා වෙන කෙනෙක් දකින්නකොටවත් කරන්න බෑ. නිසා භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ සුද්ධු පිස්සන් කොටු. ඒ පරිශන කරන්න බැන්න මොකටද අපි මේ පැවිදි වෙලා අපි මේ ගිහි අතහැරලා ආවිල්ලා මේ කරන සෙල්ලම්. ඒකෙන් කරනවා කියලා කවදාකවත් මේ නීති කඩනවවත් එහෙම නැත්නම් අපි කියන මේ සදාචාරෙ බින්දිනවත් නෙයි. ඒ පුද්ගලයාට ඒ දේ ඒ කරන්නේ නැතුව Tamanට මේ සුතමේ ඥානිකවත් චින්තාමේ ඥානිකව ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක වෙන්න ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. නියුරොබික්ස් කියලා පොතක් ලියලා තියෙනවා මම කියුවා. ඒකෙදි කියලා තියෙනවා අපේ කොර වෙච්ච, හිරි වැටිච්ච ස්නායු පද්ධතිය නැවත පණගස්සලව ගන්න තියනවාද කියලා බලන්න මේ අබැග්ග වැඩ කරලා බලන්නයි කියන්නේ. එතකොට ඇත්තටම තමන් අති මොනවද මතක නැති වෙනවා. එහෙම නැත්නම් තමන් වැරදිලා කවුරු හරි අවබෝධ කරගෙන. නැත්නම් වැරදිලා ඉන්න වෙලාවක එහෙමම නතර වෙලා හොඳට බැලුවොත් මේකේ ලැජ්ජ වෙනවා, පැකිලෙනවා, පැංගිරි විශ් වෙනවා වෙනුවට ආ මිනිහා කොහොමද දැන් වැඩ කරන්න කියලා බලන්න හිටියොත් ඒක තමන්ට හොඳ අලුත් මොනක් වෙනවා, අලුත් ආකෘතියක් වෙනවා. මොනවත් නැතුව අතෑරියට පස්සේ මෙයා කොහොමද වැඩ කරන්න කියලා බලන්න. ඒ නිසා කිසිම අභග්යක් අභග්යක් වෙන්නේ නැහැ. ඒක නිසා ගියාට පස්සේ එතනදී සම්පූර්ණ අලුත් කෙනෙක් විදියට දී ඇති தත්වෙන් පටන් අර ගන්නවා. ඉතින් මේ නිසා මේ මේ රහතන් වහන්සේ නමකගේ හැසිරීම මොන විදියෙන්ව කාටවත් කියන්න බෑ කොහෙන් කොහට යයිද කියලා. කාටවත් යොමු කරවන්නත් බෑ ඒ දී ඇති தත්ත්වය හොඳටම තේරුම් ගන්නවා ඒ තේilla කරන්න තියෙන දේ කරනවා මිස ඉස්සරහට පස්සට ගැළපිලක් මොනවත් නැහැ. තම දී ඇති තන තමන්ට හැකියාව ප්‍රශ්නේ තේරුම් ගත්තා ඉස්සරහට ගියා. දෙවන්නේ ගැන බලාපොරොත්තුකුත් නැහැ ප්‍රතිඵල අපේක්ෂාවකුත් නැහැ කල යුත්ත කරනවා. ඉතින් මේකට සමාහට කියනවා බොඩි නොලෙජ් කියලා. ඇඟෙන්ම මේක එනවා. ඒ තමන් කරගෙන ආපු පුරුද්ද හැටියට එනවා. පැත්තකටලා බලාහන් ඉන්න එකයි තියෙන්නේ. ඒ වෙලාවට ඒ ඇඟ වැඩ කරන හැටි. අපි සාමාන්‍යයෙන් කියනවා ඔය රැයට බයිසිකල් පදිනකොට බෙල් එකයි ලයිට් එකයි තිබුණොත් වලවල වැටෙනවා. බෙල් ලයිට් එක නැතුව පදින්න කිසිම වලක වැටෙන්නේ නැහැ යන්න ඕන තැනට යනවා. පොලිසිය දැක්කොත් නන්න කචා. පොලිසිය දැක්කොත් අල්ලනවා. නමුත් මේ මොනක්වත් නැහැ යන්න පටන් අරගත්තාම ගිහිල්ලා ඉවරයි. කොහොම වෙනවද කියලා හිතන්න බෑ. ලයිට් එක දාගෙන බෙල් ගහගෙන යන්න ගියොත් යන්න බෑ. ඉතින් ඒ නිසා මේ වගේ මම කියන්නේ මේ විකාර කරන්නයි කියලා අනන්තවත් කෙරෙන වෙලාවල් එනවා ජීවිතේදී ඒක මේ කවුරුක් කරන දෙයක් නෙවෙයි අපේ අර හිර වෙලා කොර වෙලා තියෙන ස්නායු පද්ධතියට අලුතෙන් ගසා දාලා නැගිටව ගන්න ක්‍රම. ඉතින් සමේ ඒ ඒ ව්‍යායාමය වෑයම කදාව පාවා දෙන්නවා. භවනා ජීවිතේ පාවා දෙන්නත් එපා. ඒ අනිකුත් ජීවිතවල පාවා දෙන්න එපා. ඔය තමයි ජීවත් වෙනවා කියන්නේ. අපි මේ අනුමනම් ගහන පදවලට නටන්න පටන් අරගත්තොත් එතකොට අපිට කවදාකවත් හම්බෙන්නේ නැහැ පූර්ණ පිපීමක් ඇති කරගන්න. ඒ නිසා මේ වෑයම තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙලාදී කියන්නේ ඒ තුලනයකට අවශ්‍ය කරන මූලික ප්‍රත්‍යක්ෂ කරුණු. එහෙම නැත්නම් අස්පනා පිට, ලේ පිට අධ්‍යක්ෂණයක් ලබා දෙන්නේ මේ ව්‍යායාමය. ඒ ව්‍යායාමයේ තමයි කුසල ඡන්දය ඕන කරන්නේ. කරබැලීමේ ආසාව. කර කරබැලීමේ ආසාව කියලා කියන්නේ අහවල් දේ කියලා විශ්ිකරන දෙයක් නැහැ. ඒ හොඳම උදාහරණ දෙකක් මම කියනවා දෙකටම මම දන්නවා ඔයගොල්ලෝ hina වෙනවයි කියලා. අපි මේ ලෝකේ රූප සුන්දරියෝ පාවිච්චි කරන සබන් හරිම ගණන්. ඉතින් රහස තමයි මූත්‍රා දාන නිසා. ඉතින් වැද්දගත්ම දේ තමයි හැමට අවශ්‍ය කරන දේ මූත්‍රා. ඉතින් අපි මූත්‍රා ගාවිච්චාම සබන් දාලා අතෝදනවා. ඒකෙත් තියෙන මූත්‍රා තමයි. මුත්‍ර ටික තිබ්බනම් හොදන්න නැතුව ඇඟට ලොකු පොහොරක් වෙනවා. ඒ වගේම මීමැස්ස මීමැසි මී මී හදනකොට මූත්‍රායි අසුචි ටිකක් ගන්නවයි කියලා කියනවා. මීමැස්ස යන්නේ නැති තැනක් තියෙනවද කියලා බලන්න. හැම දෙයකම ටිකක් ගන්නවා අන්තිමට හදන ලෝකේ තියෙන හොඳම අමෘතේ. ඒ නිසා ඔය සැලසුම් කරලා හදන කිසි දෙයක සමතුලිතයක් නැහැ. සමබර භාවයක් නැහැ මේ ලෝකේ. සියල්ලම එකක්, එකේ සියල්ලම තියෙනවා. ඒ නිසා දෙන දේ ලැබෙන දේ එහෙම බාර ගන්න නම් අකරතැබ්බයක් බාර ගන්න එහෙමම. ඒක නොවිය යුත්තක්වත් ඇයි මට මෙහෙම වෙන්න එකක්වත් නැහැ. අන්න එතනදී ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේකට කියන්නේ මේ සබ්කොන්ෂස් එක වැඩ කරන්න පටන් ගන්නවා. අපේ මතු පිට මුලේ නෙවෙයි යට තියෙන ගබඩාවෙන් තොරතුරු එන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපි අබැග්ග මඟාරලා යනවා නම් දුක මඟාරලා යනවා නම් කවදාකවත් අපිට ඒ වෑයම කරන්න හම්බෙන්නේ නැහැ. වෑයම කරන්න බැරි මොකද? අපි කුසල ඡන්දෙට කැමති නැහැ. කරබැලීමේ ආසාවට කැමති නැහැ අපිට ඕනේ කෙටි මාර්ගයෙන් ඉක්මන් මාර්ගයෙන් නිවන් දකින්න. ඒක කරන්න බලුවන් අර පළවෙනි අත්දැකීම ලබන්න ඉස්සරලා. අපි ළඟ මූල ධර්මයේ හීන ලෝකයක් තියෙනවා. අත්දැකීම ලැබුවට පස්සේ තේරුම් අරගන්න ඕනේ යොදවලා බලන්න. හැම හැකියාවක්ම කුසල ඡන්දයන් යොදන්න ඕනේ. ඒ කුසල මේ ධර්ම මේ මේ කුසල ඡන්දය කියන්නේ කත්තුකම්මිතා ඥානෙ. ඒකට ඊට කලින් ඒ ධම්ම නිජ්ජානක් හන්ති කියලා කියන අදිමොක්ක චෛතසිකේ පහළ වෙලා තියෙනවා. මගේ වැරද්දක් කරන්න ඕන කමක් නැහැ. නමුත් මම වරක් අත්දකලක් තියෙනවා. මට පින තියෙන බවක් දන්නවා. මම නැවත පාවිච්චි කරනකොට පෙරදක්මක් ඕනේ යාට. තෙපරබාන හිතක් නෙවෙයි, චරිචුරු හිතක් නෙවෙයි. ඒ අදිමොක්ක චෛතසිකේ එනකොට අදිමොක්ක චෛතසිකේ තමයි මේ බොහෝ දේවල් තියෙනකොට මේකයි කරන්න ඕනේ කියලා නැත්නම් අතීර්ණයක් තියෙන වෙලාවදී කළ යුතු තීන්දුව ඇති කළ දෙන එක ධම්ම නිජ්ජානක්ඛන්තිය කියලා කියනවා බැස ගැනීම. ඒ ධම්ම නිජානක්කන්තියට කලින් තමයි ඔය කියන චින්තාමය ඥාන අවශ්‍ය වෙන්නේ. චින්තාමය ඥාන වලින් තමයි අපි කරලා බලලා නිකන් අසුවිරු ඥාන වලින් කල්පනා කරලා ගත්ත ඥාන වලින් තමයි ඒ ධම්ම නිජානක්කන්තිය පහළ වෙන්නේ. ඒ දේ වෙනකන් අපිට දෙවන්නේක අවශ්‍ය වෙනවා. යසුවිරු ඥාන ඇති කරගන්න එහෙම නැත්නම් මේ තර්ක ඥාන ඇති කරගන්නේ දක්වා එතන ඉඳලා අපිට දෙවන්නේගේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපේ මතු පිට මොලේ, තර්ක මොලේ පාවිච්චි කිරීමෙන් තමයි අපි මේ දේ කරන්න ඕන කියන ඒ අධිමුඛ චෛතසිකේ නැත්නම් විෂද භාවය කියලා කියනවා කලයුත්ත පිළිබඳව විෂද භාවයේ ඉන්නේ ඒ මේ අත්ත උපපරික්කණය හොඳට කලපලා බලලා ගන්න. චින්තාමය ඥානේ චින්තාමය ඥාන දර එන්න නම් ඒ වෙලාවේදී අපිට චින්තාමය ඥාන ලබා ගන්න බෑනේ. කලින් අහලා කලින් කරලා කලින් අත්දැකලා නැත්නම් අහපුරුද්ද කලපුරුද්ද දැකපුරුද්ද කියලා තමයි ළඟ ධාරණ ශක්තියක් තියෙනවා. ඒ වෙලාවට දක්මුක් වේදි කවදාකවත් බෑ අපට චින්තාමය ඥාන ලබන්න. යුද්ධදී බෑ කියනවා ආයුධ ගන්න. ආයුධ ගාලා තියන්න ඕනේ යුද්ධයක් එන්න ඉඩ තියෙනවා ඒ වගේ ඒ ධාරණ ශක්තියෙන් තමයි අපිට අපි ළඟ දැනට එකතු වෙලා තියෙන ටිකෙන් තමයි අපි ඒ වෙලාවට ඒ අවශ්‍ය කරන ඥාන ගබඩාව දොර අරගන්නේ. ඒ ධාරණ ශක්තිය ඇහි එන්නේ අපි නැවත නැවත අහුම්කන් දීම. සුතමේ ඥානෙ. ඒ නිසා සුතමේ ඥානයට අපි පෙළඹෙන්නේ ඒ අවශ්‍ය තැනට නිතර නිතර යෑමෙන්. එතන පෛරුපාසනය කිරීමෙන් එතන තියෙන සුහද බවක් ඇති කර ගැනීමෙන් අල්ලාප සල්ලාපේ ඒ වෙතයිලඹීමෙන් අපි සුතමේ ඥානමුණ. ඒ වෙතයිලඹට අවශ්‍ය කරන සද්ධා. ඒ නිසා මේ වරක් අවබෝධ කරපු තැන ప్రత్‍යක්ෂ ඥානෙ ඉඳලා ආපහු ඒක තමන්ගේ බුද්ධියට සීමා කරන්නම් රිවර්ස් ගියර් එක දැනගන්න. ආපහු එන හැටි දැනගන්න ඕනේ. එන රිවර්ස් ගියර් එකට ගිහිලා හරි දැනට වැටිච්ච ගමන් ඒක බොහොම ශීක්‍රයෙන් අර හිටපු චිත්ත විදිදිගේ අර නියම කරන ඥානයට ගෙනියනවා. අපි නිකන් ඔය නට් එකක් දානකොට හරි උණු වතුර බෝතලයක මූඩිය හිර කරනකොට හරි පිටපොට ගිහිල්ලා තියෙනවා දැනගත්තොත් හිර කරන්න එපා. එතකොට බෝතලේ පොට කැපෙනවා. අපිට කරන්න තියෙන කරකවන්න ඕන අනිත් පැත්ත. කරවල කරකොල කරවල ඒක තනකටදී කට්ටේ පයින්නවා. ඊට පස්සේ දැම්මට පස්සේ ඒක හරියට පොටට ගියා. ඒ ආපහුතර ගන්න එක තමයි අමාරු දේ. ඒක තමයි ඔය මේ ඩීලර්නින් ප්‍රොසෙස් එක තමයි දන්නදී සම්පූර්ණ අමතක කළ පොඩි එකෙක් වාගේ හිටපු තැනට අපව එන්න ඕන. එහෙම නැත්නම් මේ deconstruction කියනවා නැත්නම් මුලට මුලට මුලට යන එක. එහෙම නැත්නම් මේ ගියර් එක පස්සට දාන එක. ඉතින් මේක අපි මේක නෙමෙයි අපි ඉල්ලන්නේ සීග්‍රින් ඉස්සරහට දාන එක ඉල්ලන්නේ ඉස්සරහට දාලා දැන් හිර වෙලා තියෙන. එහෙමනම් පස්සට එන එකේ තමයි වැඩි තියෙන්නේ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා යමක් වරක් අවබෝධ කරාට පස්සේ ඒක සත්‍යාන ප්‍රාප්ති අවබෝධ වෙච්ච දේ සත්‍යානුබෝධේ සත්‍යානුපත්ති බවට පත්කරනද ඕනම තැනක දී ඇති වෙලාවක යන්න ඕනේ ඉස්සරහ ගියරකට පස්සේ ගියරකට කියලා බලන්න තමන් දැනට ඇති తত্ত্বය දැනගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේකට කියනවා රෝග නිర్ణය කියලා එහෙනම් ඉතින් රෝගේ සුව කරනවා කියන එක අමාරුයි. නමුත් අපි හිතනවා නම් මේ රෝග නිర్ణය විශේෂඥෙක් ලව්ව කරගන්න ඕනේ. එහෙම නැත්නම් වහාම පොලිමේ හිටගෙන ඉන්න ඕනේ දැම්ම කියලා කලින්ම නම්බරයක් අරගෙන කියලා තමන්වත් රෝග ලක්ෂණ දන්නේ නැත්නම් ඔය විශේෂඥයෝ බම්බු ගහන්න. එමිසු කරන්නේ අරබියොත්තරමක කරනවා මේ යන්ත්‍රයට දානවා මේක තන්නේ කර බිස්නස් එකක් විතරයි තියෙන්නේ. අඩු ගානේ තමන්ට තේරෙන්න ඕනේ ගිහිල්ලා කියන්නේ මට මෙතන කැක්කම තියෙනවා මෙතන පිපිරුම තියෙනවා කියන්නේ. මෙතන කැස්ස මෙතන කිඹිස්ස කියන්නේ. ඒව නැත්නම් දොස්තර මොනවද කියන්නේ. ඒ අවංකවම අපේ දොස්තරලා කීප දෙනෙක්ම මේ මීටිකට ආවට පස්සේ කියනවා මේ බේත් ගේන්න එන භික්ෂුන් වහන්සේලාට කවදාකවත් තමන්ගේ රෝග ලක්ෂණ කියන්න බැරිලු. ඒගොල්ලෝ දොස්තරලාට චතුරාර්ය සත්‍ය උගන්වන්නට යනවා එතෙන්ට ගිහලා. දොස්තර මහත්තයාට ආනම්මනම් කතා කරගෙන මේ ආවේ මොකටද? මොකද්ද කෙරෙන්න ඕනේ කියලා කවදාකවත් කරන්න බෑ. මේක කොච්චර සත්‍යයක්ද කියනවනම් භික්ෂු ආට්ටුව කවදාකවත් දොස්තර කෙනෙක් බාර ගන්නෑ. දැන් උනත් කියලා බලන්න භික්ෂු ආට්ටුව බාර ගන්න කිසි දොස්තර කෙනෙක් කැමති නැහැ. මොකද දොස්තරට උගන්වන්න හදනවා. ඉතින්ද ගියේ කැස්සට නම් දොස්තර කියන පැක් කැස්ස කියලා ඒ වගේ කමටහන් සුද්ධ කරනකොට ඊයරයට ගාවේ පරිප්පු දෙක ලුණු තිබුණාද කියන එක නෙවෙයි ඕන කරන්නේ මම මේ බලන්නේ ආස්වාස ප්‍රස්වාසයේද ආස්වාසයේ මෙනෙහි කරාද මෙන්න ආස්වාසය කියලා කියන්නේ නැතුව අර වල්වට අරන් ඔක්කොගෙම අපි කරන්නේ මොකද්ද අවධානය සම්පූර්ණ අවුල් කළා දාන. කිව යුත්ත දන්නෙත් නැහැ. භවනා කරනකොට බැලිය යුත්ත දන්නෙත් නැහැ. ඒකයි කියන්නේ යම් කිසි දවසක කොච්චර කල් මහන්සිලා හරි කමන්නේ භාවනාදී බලන්න ඕනේ මේකයි. කමඨා සුද්ධකට කියන්න ඕනේ මේකයි කියලා දන්නවනම් නිවන් ලැබුවා වගේ තමයි. ඔය පීමසිරි ස්වාමීන් වහන්සේ මට කිව්වේ 150ක් වැඩ ඉවරයි. මේ sannivedanaye හරියට. හැබැයි එහෙම කරන්න බෑ යම් ප්‍රමාණයකට අත්දකපු නැති කෙනෙකුට. අත්දැකකත් මේ මේ වගේ පිරිසුදු කමක් ගත්තේ නැත්නම් එයා හිතනවා මැජික් ක්‍රම වලින් යන්න හදනවා. ගුරුවරුන්ගේ ආශිර්වාදයෙන් යන්න හදනවා. ඒ කියන්නේ ඉතින් ඒ කියන්නේ මේ විපස්සනාව කියන එකේ අර්ථකථනය දන්නේ. විපස්සනාව එකට එක ප්‍රතිඵල දෙන එකක්. කිසිම গুপ্ত දෙයක් නැහැ. කිසිම අහම්බයක් මේකේ නැහැ. කරගෙන කරගෙන යනකොට හරියනවා. හරියන එක ආපසු ප්‍රයෝජන අරගෙන නැවත නැවත යෙදවීම කරනවා නම් ඒ පුද්ගලයාට මේ අවබෝධය කවදාත් අවුලක් වෙන්නේ නැහැ. තමන්ගේ සුත්තමේ ඥානෙ කවදාකවත් අවුලක් වෙන්නේ නැහැ. චින්තාමය යන කවදාකවත් අවුලක් වෙන්නේ නැහැ. ඒ වගේම එන ප්‍රශ්නයක්වත් අවුලක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේදී දැනගන්නවා දැන් මෙතනයි තියෙන්නේ ඉස්සරහට යන්න. ඒ නිසා එතෙන්දී රෝග නිర్ణය මේකයි මේ වෙලා තියෙන කියලා දන්න එකට දෙවන්නේක් බලාපොරොත්තු වෙනවනම් කවදාකවත් හරියන්නේ නැහැ කියලා හිතා ගන්න. ඔය ගිය වෙනි සත වර්ෂයේ පහළ වෙච්ච ප්‍රධානම ගණිතඥයා ප්‍රධාන විද්‍යාඥයා ඔය අයින්ස්ටයින් තුමා එතුමා කිව්වේ ගණන් ශාස්ත්‍රයේ තියෙන වටිනාම දේ තමයි ගාන තේරුම් ගන්න එක. ගාන තේරුම් ගන්න නැතුව මොන සමීකරණයේ දුවත් මොන ප්‍රමේයයේ දුවත් ඒ මාස කදාකත් කොටේ නෑ. පුල්ලුවන් තරම් වෙලා අරගෙන මෙන්න මේකයි මේ ගාන කියලා තේරුම් ගත්තොත් උත්තරේ තරමයි. ඒ නිසා විපස්සනා කරන වෙලාවේදී ප්‍රශ්නේ තුලමයි උත්තරේ තියෙන්නේ. ප්‍රශ්නෙන් පිට ගිහිල්ලා අනියම් ක්‍රම වලින් හොයන්න හදනවයි කියලා කියන්නේ අර නායේ වටෙන් අල්ලන්න හදනවා වගේ. ඒ නිසා මේකේ පුදුමාකාර ප්‍රායෝගික සහ සාපේක්ෂතාවයක් තියෙනවා. ඉතින් ඒක ඉවරනාට පස්සේ කාපටික බ්‍රාහ්මණය කියනවා බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් සත්‍යානුරක්ෂණය වූ ඔබ වහන්සේ මට සත්‍යානුරක්ෂණය කියලා දුන්නේ ඒකට මම පිළිගන්න බොහොම සිත් බඳිනවා. ඔබ වහන්සේගෙන් මම සත්‍යානුබෝධය ගැන ඇහුවා ඔබ වහන්සේ මට සත්‍යානුබෝධය කිව්වා ඔබ වහන්සේගේ මම ඒක පිළිගන්න මගේ හිත් බඳිනවා. ඔබ වහන්සේගෙන් සත්‍යානුප්‍රාප්තිය ගැන ඇහුවා ඔබ වහන්සේ සත්‍යානුප්‍රාප්තිය මට කියලා දුන්නා ඒක හිත බඳින මම පිළිගන්නවා මම මෙච්චර කල් හිටියේ ශාංශ මේ කොණ්ඩ බැඳපු මේ මේ කොණ්ඩේ කපපු මේ මුණ්ඩකයෝ ශ්‍රමණයෝ නිකම්ම අනුංගදී කකා ඉන්න රටට බරක් කියලා නමුත් ඔබ වහන්සේ දැක්කට පස්සේ මට මේ ශ්‍රමණයන් පිළිබඳ ශ්‍රමණ ප්‍රේමයේ ශ්‍රමණ ගෞරවය සහ ශ්‍රමණ වටිනාකම තේරුණා ඒ මම අද ඉඳලා බුදුන් සරණගේ දහම් සරණගේ සංඝ සරණගේ උපාසකයෙක් කොට ධර්ම සීක්වා කියලා බුදුජානනාථ ඉදිරිපිට තිසරණ සරණ සමාදන් වෙලා තියෙනවා. තාමත්ම දක්ෂ වගේ සංවාදයකට පස්සේ. ඒ නිසා භාවනා කරන කට්ටියට අපිට හැම වෙලාවෙදී මේ වයිදී අලුත් පැත්තක් අපේ ජීවිතය මේ තාක් ආපු දේවත් වටිනවා. ඉස්තරහටත් දෙවන්නේක් නැහැ. මෙතෙක් එනකමුත් හිටියේ නැහැ. දැන් ඉන්න එක කරදරයක් කරගන්න එපා. ඉස්සරදී හැම වෙලාවෙදීම ඉස්සරහට ගියරක දානද පස්සට ගියරක දානද කියලා තේරුම් ගන්න. ඔය තියෙන දැනුම හොඳට ඕම ඇති කියලා හිතා ගන්නවා. ඒ හැකි සංඥාව ගත්තේ නැත්නම් හැමදාම අපි ඉන්නේ ඒ වත්ත බද්දට දීලා ඇස්තර දතනිය වුණා වගේ මේ චර්චුරු ගගා. අනේ එහෙම නොවීම පිණිස මේ ධර්ම දේශනාවත් එසේම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි පැයකමාරක විතර කාලයක් පුරුදු පරිදි ධර්ම දේශනාවට අරගෙන තිනවා. ඒක නිසා ධර්ම දේශනාවේ સમાප්තිය සටහන් කරන්න ඉස්සෙල්ලා කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු මත ප්‍රකාශ කිරීම තියෙනවනම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි යනවා පුරුදු පරිදි පුණ්‍යානුමෝදනාවෙන් පස්සේ සැසිවාරය સમાප්ත කරනවා. ගයි මට පේන්නේ ප්‍රශ්න ඇති ඇති මම හිතුවා මේ වගේ බණක් ඉවරවද ප්‍රශ්න අහන්න නැති වෙයි කියලා ඒක සාධාරණයි මම හිතා. ඒ නිසා අපි යනවා මේ ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කරලා පේන ඔපින සංවිධානය ඇති උදව් කරපු සෑම සිට දිනාටම මේ පුණේ උත්තම කොටස අනුමෝදන් කරමු ඥාතීන් ජීවත් කරමු යැත්තන්ටත් මේක දැක දැනගන්න ලැබේවා සීබුද්ධියෙන් යුක්තව සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ලැබේවා කියලා සාදු පාර්පාත්තමු.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 සමාගමෝ හෝතු යාව නිපානපත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍ය සාදු සාදු සාදු